අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා බණ පැය සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන සීලුම් දෙනාය සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්ඛි තබ්බං තීති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මිත්‍රස ධම්ම සූත්‍රයේ ඊගාව පාඩයයි අපි ඉදිරිපත් කරගත්තේ අපි මේ ප්‍රියමනාප කරන හැම දෙයකම වියෝවීමක් විපරිණාමයටපත් වීමක් තියෙනවා. මේක නිතරම පැවිද්ද මතක තියානින්න ඕනේ. ඉතින් ඒක අපිට ਸਰවචනාංශ විසින් මතක් කරන දෙයක්. ඉතින් මේක එක විදිහකින් ඔය කියන සංසාර රෝගයට හේතු වෙන තෘෂ්ණාව ගැන කතා කරනවා. නමුත් මේ තෘෂ්ණාවත් මේ සංසාර රෝගයත් ඊළඟන කන පරිප්පුවක් කියලායි මේ කියන්නේ. මේ පියෙහි මනාපෙහි කියන එක තමා විසින් ඇති කරගන්න දෙයක්. මේ ප්‍රියමනාප දේවල් හරහා තමයි දුක එන්නේ. ඉතින් ඒක නිසා අපිට කොයි වෙලාවක හරි ජීවත් වෙන්න පුළුවන් නම් දෙන දේෙන් ලැබෙන දේෙන් එතකොට දුක නැතිවීමක් නම් වෙන්නේ නැහැ. හැබැයි මේ තුවාලේ ඉද්දෙන්නේ නැහැ. ඒකට පෑරෙන්නේ නැහැ. ඒක නිසා අපි සාමාන්‍ය ධම්මපදයේ කියනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපෞත්තස්ස නැති සෝකෝ කුතෝ භයං කියන. ඒ නිසා අද අපිට දුක ඇවිල්ලා තියෙන නම් ඇවිල්ලා තියෙන්නේ තන්නේ ක්‍රම අපි විසින් තෝරා ගන්නා ලද්දක් කරා. එතකොට අපි සර්බලදාරි දෙයයන් ආංශේ වගේ. අපේ දුක 100%ක්ම වල තියන්නේ අපි. හැබැයි මගට ආවට පස්සේ කියනවා නෑ නෑ මම නිසා නෙවෙයි ඒක උනේ ඍතු ගුණය නිසා. මම නිසා ඒක නෙවෙයි උනේ ඒක ආණ්ඩුව නිසා. ඒක නැත්තම් දෙමාපියෝ නිසා. එහෙම නැත්තම් අල්ලපු කිතර මනුස්සයා ඌණියම් කරලා කියලා නානා කතා කරාට මනාපමනාප දෙකින් මනාපදී හරහා පමනයි දුකේ. ඉතින් අපිට පුළුවන් යම් වෙලාවක අපිට පදාසියක් දීලා යමක් තෝරපන් කියපු වෙලාවක අපි මොකද්ද තෝරන්නේ කියලා ඒක අපි අතින් ඉපේම සිද්ධ වෙන දෙයක්ද? නැත්නම් ඇත්තටම සුභසිද්ධිය පිණිස අපි තෝරනවාද කියලා බැලුවොත් මේ මාතෘකාව අපි තවදාවත් කතා කරලා නැහැ. අපිට අවස්ථා දෙක තුනක් දෙනවා. විවිධ විකල්ප දුන්නාට පස්සේ අපිට එකයි කරන්න පුළුවන්. අපි එකක් තෝරනවා. ඒකට කියනවා වර්ණ අවශෝෂණය කියලා. සිංහලෙන් ඒ තෝරගන්න දේ ඇත්තටම අපේ සුභසිද්ධිය පිණිසද තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඇබ්බැහියටද තෝරන්නේ? එහෙම නැත්නම් රට්ටු තෝරන නිසා තෝරනවාද? නැත්නම් ජාත්‍යන්තර සමාගමකින් අපිව රවට්ටලා තෝරනවාද? අඩු ගානේ තේරුවාට පස්සේ අපි පසුවිපරමක් කරලා බලනවාද කියලා බැලුවොත් සනාතන වෙයි. ඇහැට රූප තෝරනවා, කනට සද්ද තෝරනවා, නාසයට ගඳ තෝරනවා, දිවට රස තෝරනවා, කයට පහස තෝරනවා, හිතට හිතවිලි තෝරනවා. මේ තෝරන දෙයකින් කවමදාකවත් හොඳක් වෙන්නේ එහෙමනම් අපි මොකද්ද කරන්නේ? මතේ එන දේත් එක්ක ජීවත් වෙනවා. පැමිණි දුක් පැමිණායි කියලා පැමිණෙන දේට හැඩ ගැහිම තමයි මහානකම කියන්නේ. අපිට යම් කිසි කෙනෙක් සිවුරක් දුන්නා නම් ලද යම් සිවුරකින් සතුටු වෙලා අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ කතාවක් නැහැ. ඒක ඒකත් නානා භාවයට යනවා. ඒකත් විනා භාවයට යනවා. නමුත් ඒක දෙයක් නැහැ. මොකද කවුරු හරි තීන්දුව කරලා දීලා තියෙනවා. මේක යපුණා ඒක ඉවරයි. ඊට පස්සේ අපිට පින්න බාතයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන එකට උඩුන් ටිකක් දාන්න ඕනේ. ඒකට උම්මලක ටිකක් දාන්න ඕනේ. ඒක ටෙම්පරාදු කරන්න කතාවක් නැතුව. ඔය කොන්ක්‍රීට් ගහනකොට තුන දෙක කලවම් කරලා ගහන්නේ. ගල් තුනයි, වැලි දෙකයි, දෙමෙන් දිගයි පාත්‍රයට දාපන් කලවම් කරපන් ගහපන්. ඌකේ මනන කියන්නේ යන්න එපා. එතකොට මේ රසවත් ආහාරයක්ද ලැබුණේ ඒකද අසුචි උනේ නැත්නම් නීරස අසුචි ආහාර දැමුනේ අසුචි උනේ ඒක ප්‍රශ්නයක් නේ ඒක නානා භාවයට යනවා විනා භාවයට යනවා ලැබුණ දේනේ අපිට ලැබෙන යම් සේනාසනයක් තියෙනවා. ඉතින් අපි ඒකේ වැඩේ කරගන්නවා ඉඳගෙන බණ භාවනා කරගන්නයි මට මේක මෙහෙම වෙන්න ඕනේ එහෙම වෙන්න ඕනේ කියලා තෝරාගත්තට ඒ තෝරාගන්න දේ විනාශයට උඟක් දුකේනවා. කවුරු හරි විජින්ට එන සීනාසනයක් නම් ගහක් මුල මේ එහෙම නැත්නම් කැලේකට ගිහිල්ලා ඉන්නකොට ඒකත් විනා භාවයට යනවා. ඒකත් නානා භාවයට යනවා. ඔය අරිවංශ සූත්‍ර දේශනා කරනකොට මේ තාඹුගල ආනන්දසිරි ආමඳුරෝ ඔය ආර්ය කියන වචනේ ගැන පුදුමාකාර විස්තරයක් දෙනවා. කියන උසස් විවහාරේ ආර්ය විවහාරේ කියන ගහක් මුලට යනවා කවුරුහරි. කීල වට පිට බලලා ළඟ තියෙන පිටුරු ටිකක් එකතු කරගෙන ඇවිල්ලා ගහ මුලට දාලා ඒක වාඩි වෙනවා. උනාලා හොඳට බලනවා මම දැන් සුවසේ වාඩිලා ඉන්නවාද කියලා. ළඟ ගලකුත් ගඟකුත් ගලන වැලි තලාවකුත් තියෙනවා, හේවණක් තියෙනවා. හොඳට වාඩිලා ඇස් දෙක වහගෙන මේ කයට හිත දාගෙන ඉන්නවා. ටික වේලාවක් යනකොට අර ඉඳගෙන සිටීමේ උද්දකලාව විවේකය විස්රාමයේ තේරෙනකොට හිතෙනවා මම ඇත්තට මේ මොහොතේ ජීවත් වෙනවා කියලා. මේ මේක හරහා සම්පූර්ණ කයෙහි හිත নিমগ্ন වෙන්න ඉඩ තියෙනවා. নিমগ্ন වුණොත් එයාට පැහැදිලිවම අවබෝධ කර ගන්න පුළුවන් මම මගේ කයට සීමා කරගත්ත හිතකින් ඉරියව්වට සීමා කරගත්ත හිතකින් ජීවත් වෙනවා කිව්වහම සමහර විතක ඒ හරහා හුස්මට හිත යන්න පුළුවන් හුස්මේ හිත নিমগ্ন වෙන්න පුළුවන් ඒ নিমগ্ন වීමට තමයි අපිව ධ්‍යාන කියලා කියන්නේ අපි යම් මෙහෙකින් මේ নিমগ্ন වෙලා ඉන්න ගමන් හුරු කෙරුවොත් අර මුල් වෙච්ච හුස්මත් නැතුව කය පිළිබඳව දැනීමකුත් නැතුව මට নিমগ্ন වෙන්න පුළුවන් කියලා අපි අර අරමුණු කරපු මූල කර්මස්ථානේ ගෙවමින් ගෙවමින් උසස් උසස් ධාන වලට යනවා. ඊට පස්සේ යා නැගිටලා යනවා. ඉතින් යනකොට ඒ ස්වාමීන් වහන්සේ අහනවා එයා අර වාඩි වෙච්ච පිදුරු ටික ඔලුව උඩ තියාන නෑ. එතෙන් දාලා යනවා. ඉතින් බහුවෙන්ද ඇවිල්ලා බලන ටික වේයෝ කාල ප්‍රශ්නයක් නෑ. ඒක දිරලා. ඒ දෙමිලා ප්‍රශ්නයක් නෑ. ඉතින් අහලා පහලා තියෙන එකක් කරගෙන වාඩුනේ වාඩිලා භාවනා කරා හොඳ වාසයක් තිබ්බා වාසෙන් පස්සේ ගියා අර ගහ ගැන හෝ අර පිදුරු ගැන තැවිල්ලක් නැහැ මොකද ඒක මේ ලීබඩු සාපකින් අප ලීබඩුවක් නෙවෙයි තේක බුරුත නෙවෙයි එතකොට ඒකේ දිරා යෑම දුකක් එන්නේ අන්නේ විදිහට අපිට ලැබෙන හැම වස්තුවකම අපි එතන අර්ථේ ප්‍රයෝජනේ සලකලා වැඩ අරගෙන ඒ වස්තුව විනාශ වෙනවා ඒක කෝගෙත් කාගෙත් හැටි නමුත් අපි මේ හොඳ හොඳ දේවල් තෝරාගත්තට පස්සේ හොඳ හොඳ දේවල් දිරලා ගියාම අපි වද විඳින්නේ තේරීමට දෙන වදයක්. තෝරාගත්ත දේ දුකටපත් වෙන එක තමයි අමාරුව. කොයි දේත් විනාශ වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. හැබැයි සබ්බේ ධම්මා දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. මොකද හැමදේම වෙනස් වෙමින් තියෙන. හැමදේම විනාශ වෙමින් තියෙන. ඒක දුකක් නෑ. මොකද දුක තේරෙන්නේ මම කියාගත්ත කොටසින් විතරයි. ඒ නිසා කොයි කොටසද මම සකස් කරන්නේ, කොයි කොටසද මම සංස්කරණය කරන්නේ, ඒකට අපි වග වෙන්න ඕනේ. දැන් අපි එක කොටසක් අල්ලන මේක මගේ රට කියන. නැත්නම් මගේ ආගම කියන. මගේ ජාතිය කියන. නැත්නම් මගේ කුලය කියන. මොනවා හරි කරලා ඒ කුලයට තට්ටු වුණොත් ඔන්න දුකයි. රටේ හැමදාමත් ගිනි කඳු පුපුරනවා. රටේ හැමදාමත් සුලිසුලන් තියෙනවා. හැබැයි මේ මගේ රටට වුණොත් ඔන්න මට රිදෙනවා. මගේ ජාතියට උනත් රිදෙනවා. මගේ කුලයට උනත් රිදෙනවා. ඉතින් ඒ තෝරා ගැනීම නිසායි මේ පදාසියක් දුන්නට පස්සේ මම කියලා යමක් තෝරා ගත්තොත් ඒකට අපි වග වෙන්න ඕනේ. ඒ තෝරා ගන්න දේ තමන්ගේ හිතසුව පිණිස හිතෙනවා නම් තමන්ගේ අභිවෘද්ධිය පිණිස එහෙම නැත්නම් නිවන පිණිස අපේ බුද්ධඝම් ක්‍රමයට කියනකොට හිතිනවනම් අපිට ප්‍රයෝජනයක් තියෙන තෝරාගැනීම. අද අපි ගත කරන ජීවිතේ කොච්චරක් අපි සුඛෝපභෝගීත්වයට දේවල් ගන්නවද? පාරිභෝගිකත්වයට ගන්නවද? අරගත්තට පස්සේ මේ සේරම වගේ කියන්න බෑ. ඔය ජර්මන් ධර්ම දූතේ පටන් ගත්තට පස්සේ මේක හදපු අශෝක විරත් මහත්තයා ඒ හාමුදුරු අණ ගහන ගිහිල්ලා ජර්මනියේ සාප්පු කීපයකට ගිහිල්ලා කළු ස්වාමීන් වහන්සේ රෝනේ බඩුවක් ගන්නද අපි මේ ස්ථානට ගෙනියන්න ඕනේ කියලා. මේ ට්‍රාන්ස්පෝර්ට් නුත් නිකන් බඩුත් නිකන්. දැන් මේ හාමුදුරු යانے යانے කියනවා මේ පුටුවත් මට ඕනේ මේ ඇඳත් මට ඕනේ මේ මේකත් ඕනේ ඔක්කොම ගත්තලු. ඒ ලොරි භාගයක් ගෙනල්ලා බෑවලු. ඉවසර හාමුදුරුවෝ කියවලු ස්වාමීන් වහන්සේ මේවත් එක මොකද කරන්න හදන්නේ කියලා. හාමුදුරන්ට ලැජ්ජා හිතෙනවා. ට්‍රාන්ස්පෝර්ට් නිකන් දීපු නිසා කඩේට නිකන් අඬ ගහන කියලා ඕන දෙයක් ගන්න කිව්වට පස්සේ ඇර ගත්තට අපි ඔය කටේ දාගත්ත තරමින් කන්න බෑ. ඊ හැමදෙර පස්සේ පාපෝච්චාරණය කරලා තියෙනවා. අපිට කවුරු හරි ඇති වෙන්න දුන්නොත් අපි නිකන් කාපිරේ ඇටෝම් ගෙදර ගියා වගේ තමයි කන්න පටන් අරගන්නේ. තියෙනවට කනවා. කාලා බලනකොට අපිට අපත්‍ය දේවල් කාලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තේරීම පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අපිට අපිට තොගයක් දුන්නට පස්සේ අපි යමක් තෝරන්නේ අපේ හිතන අපේ අනිවාර්යෙම මේක අපේ කල යුත්තක් කියලා. ඒ තේරපු දේ තමයි අපිට දුක ඉන්නේ කියලා දන්නවනම් අපි එක චිත්තක්ෂණයක් පමා වෙනවා. තෝරන්න ඉස්සලා පොඩ්ඩක් බලන්න. ඒ තෝරපු දේනේ මගේ වෙන්නේ. මම ඔය නිතරම කියන නිදර්ශනයක් තමයි මම සතිය පටන් ගන්නකොටම ධම්මික හඳුරෝ මට කාරණා තුනක් මතක් කරා. බඳින්න එපයි කිව්වා. රසාවක් කරන්න එපයි කිව්වා. භාවනා කරන බව කාටවත් කියන්න එපයි කිව්වා. අඟවන්න එපයි කිව්වා. උඹ වගේ ඊලන්දාරයෙක් මේ කාලේ භාවනා කරයි කියලා 77 කිව්වේ. කවුරක්වත් පිළිගන්නේ දැනගත්තොත් කරදරමයි තියෙන්නේ. ඉතින් මට හරි අමාරු වුණා හොද්දටම තරුණ වයසේ විශ්වවිද්‍යාල එළියට ගිය ගමන් ගෑණියක් ගන්න ඕනෙමනේ. ඊට පස්සේ රසාවක් කරන්න මේපයි. අනිත් භාවනා කරනකොට කියන්නේ නැත්නම් වැඩකුත් නැහනේ. දැන් මේ තියෙන්නේ මේ භාවනා කරනට වැඩිය කියමන්නේ තියෙන ಜಾති අන්තර මධ්‍ය විපස්සනා මාවන මධ්‍ය අත්‍යන කියලා පිටලැල්ලක් ගහලා තියෙනවා. හැබැයි කරන දෙයක් නැහැ. තම්බි මිනිස්සෙක් කයිල මොනවට කියලා දීලා යනවා. ඒව තියෙන. ඉතින් මේ තුනම මට තේරුණේම නැහැ. හැබැයි මම රසාවක් කරා. ටික කාලයක් කරන භාවනා කරන බව අහු වුණා ලෝකෙට ගෑණියක් ගත්තේ නැහැ. ඉතින් මගේ ගෑණිට කැන්සර් හැදුනා කියලා මට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මගේ ගෑණි පිටමිනි එක ගියේ කියලා මට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද ගෑණියක් ගත්තේ නැහනේ. අන්තික ගෑණියක් ගත්තා නම් එදා ඉඳලා හිතනවා මේ ගෑණි ගන්න නැතුව අර ගෑණි ගත්තා නම් හොඳයි කියලා. එතකොට අර gedara ගෑණිත් තරහයි. මේ වගේ අපි යමක් තේරුවා නම් එතන ඉඳලා එන මේ ප්‍රශ්නය බුදුජානනාංශي අපිට දීලා තියෙන ක්‍රමය අපි හිතනවා අනිවාර්යයෙන්ම තොගයක් දුන්නාට පස්සේ තේරීම අපි කළ යුත්තක් කියලා. එහෙම නැත්නම් ඒක අපේ යුතුයකමක් කියලා. කැළම නැත. මෙන්න මේ තේරීමට තමයි සංස්කාර කරනවා කියලා කියන්නේ. තොගයක් දුන්නාට පස්සේ අපි එකක් තෝරන එක තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ. ඒ තොගේ දිහා බලලා තෝරන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව තමයි මානව අයිතිවාසිකම කියලා කියන්නේ. අපිට මානව අයිතිවාසිකමක් තියෙනවා කවුරු මොන දේ දුන්නත් අපි කියන හදිසි වෙන්න එපා. ඒක තියන්න. මම පස්සේ තෝරන්න. නෑ නෑ හදිසි එහෙමනම් ওই තේරීමක් නෙවෙයි දීලා තියෙන්නේ දඬුවමක්. කාටවත් එහෙම දඬුවම් කරන්න බෑ. ඒක නිසා අපි සංස්කාර කියන වචනේ තමයි අපේ සදාචාරයේ අන්තිම අඩිය තියෙන්නේ. ඒක නිසා අපි ඉඳගත්තට පස්සේ භාවනාවට වාඩි වෙන්න ඉඳගත්තට භාවනා පරියන්කට වාඩි වුණාට පස්සේ අපි මොනවත් නොකර ඉඳ තීන්දුව කරනවා. තියෙන ඕන දෙයක් එක ගත කරන්න. ආස්වාසේනෝ නම් ආපු දෙයක්. ප්‍රස්වාසේනෝ නම් ආපු දෙයක්. පිම්බීබෙන්නේ ආපු දෙයක්. හැකිලිමෙන්නේ ආපු දෙමඩ මේ පිම්බීම හැකිලිම වේවා. පිම්බීම හැකිලිම තමයි හොයන්නේ කියලා ගිය ගමන් ඒක ආවේ නැත්තම් දුකක් එනවනේ. එන දේ තෝරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේ ලද දෙයින් සතුට වීම කියලා යථා ලද්ද සම්පත්තිය. එහෙම නැත්නම් සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන සන්තුට්ඨෝ හෝති ඉතරීතර පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති ඉතරීතර සේනාසනේන. ඒ වගේම භාවනා රාමතායයි මේ භාවනාවේදී පැමිණියට දෙයට අපි පැමිණි දෙයට හිත දාගෙන ඉන්න පුරුදු වෙනවනම් අපිට ආරක නොලැබුණයි කියලා කවදාකවත් කනගාටුවක් වෙන්නේ මම දන්නවා මගේ භාවනා ජීවිතේ බල්ල මේක තේරුම් ගන්නවත් අඩු ගන්න අවුරුදු 20ක් භාවනා කරන්න ඕනේ. එතකම්ම වාඩි වෙච්ච ගමන් අපි අරක බලාපොරොත්තු වෙනවා. සක්මන් කරනකොට මේක බලාපොරොත්තු වෙනවා. දායකයාගෙන් මේක බලාපොරොත්තු වෙනවා. ගුරුවරයාගෙන් මේක බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු තොගේ සංසිඳෙන්නේ නැතුව අපි අතෘප්ති කරව අසන්තෘප්තියෙන් ඌනව රිත්ව මැරලා යම් වෙලාවක එක චිත්තක්ෂණයක හරි යමක් මොනවත් තෝරන්නේ එන දේෙන් සතුටු වුණා නම් ඒක අපි උප්පත්ති ඉඳලා තිබුණද අපිට හම්බෙලා තිබුණ ජම්ම දායාදයක්. ඒක පිළිබඳව අපිට සතුටු වෙන්න හේතුවක් තියෙනවා. තීරණාත්මක කරලා අපිට කවදා හරි හිතන්න ඇහක් නැති මිනිස්සෙක් දැක්කයි කියලා. ඒ මිනිස්සයාට මේ නිවනක්වත් මොකක්වත් නෙවෙයි ඕනකම ඇසල ඇහනේ ඉල්ලන්නේ. අපිට එහෙම කන්නේ අපිට ඇස් දෙකම තියෙනවා. බීරි මිනිස්සෙක් දකින්නේ එතකොට අපි ඉල්ලන්නේ මොකද්ද අපිට මේ ඉල්ලන જાති සරං කමිස ඇඳුම් කැවිලි මොකද අනේ මට කන ඇහෙනක හදලා දෙන්න කියලා. කකුල් දෙක නැති මිනිස්සෙක් කවදාකවත් සපත්තු જાති ඉල්ලයිද? ඌ කියන්නේ කකුල් දෙකක් ඉල්ලයි. අපිට ඔක්කොම තිබිලා ඇහැ කන දිව නාසය කය මන තිබිලා අතෘප්ති කර ලයිස්තුව අර මනුස්සයරත් වැඩි වැඩි. මේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හදලා ඉවර දුණා පහුගිය දවස්වල කෝච්චි ස්ටේෂනක අන්ධ මිනිස්සෙකුයි කෝච්චි යන තව මිනිසෙක ඉන්නවා. කෝච්චි ප්‍රමාණිසා අර මිනිස්සයා පොතක් කරන් කියවනවා. ඒ අන්ධ මිනිස්සයා ඉතින් අර සුදු හැර සර යටි අතේ තියාන බලාගෙන ඉන්න උඩ. ඉඳපු ගමන් පොත කියවන මනසට ඊනාවක් යනවා. දැන් අන්දමනසයි හිතන්නේ මට hina වෙනවද දන්නේ ඊට පස්සේ ඇයි ඈ කියලා අහනවා ඒ කෝච් එක බංකුවේ වාඩිලා ඉන්න එක නයන් අහනවා ඇයි කියලා. ඉතින් මම බලනකොට මේ මනසට ඇස් දෙක පේන්නේ ඊට පස්සේ කියනවා මේ මම මේ පොතක් බැලුවයි පොතේ තියෙන දෙයට මට hina ගියයි කියලා. අර මනස කියනවා මටත් කියන්නකෝ. ඔගේ තියෙන එක මටත් කියලා දෙන්නකෝ. ඒකට අර ඇස් තියෙන මනසයි කියනවා මේ කකුල කර ගහන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා මේ සම්මුඛ පරීක්ෂණයට හරි මොකකට ගියාට පස්සේ එයින් අහනවා මේ මොකද කකුලේ කියලා මං ඊයේ රැයට කෑවේ පතෝල ඒක නිසා තමයි කකුලේ කොරේ කියලා කියනවා. ඒකට මට hina ගියයි කිය. ඉතින් හන්දමනස යනවා කියවලා බල්ලා මටත් දෙනවද? බොහොම බගෑපත්තාන. ඉතින් අරමනස යනවා පොතද කියලා. නෑ ඔය S2 මට පොතින් වැඩක් නැහැ මට ඕනේ ඇස් දෙක. එහෙම ඉන්න අපි අතෘප්තිකර ආසාලයිස්තු කෙන ජීවත් වෙන්නේ. මැරෙනකොට අතිත්තෝ කාමදාසෝ ඌනෝ. රට්ටබාල හඳුරෝ ඊයේ කතර රට්ටබාල හඳුරෝ කියන ඔය ත්‍රිපිටකේ බලලා ඥානানন্দ හඳුරෝ කියනවා කටුකුරුන්දේ ඒ මිනිස්සෙක් ළඟ තියෙන මේ අතිත්තෝ කාමදාසෝ ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියන වචනය බුදුරජාණන්සෙන් අහලා රට්ටපාල සූත්‍රේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හැම මිනිස්සෙක්ම මැරෙනකොට අතෘප්ති කරව මැරෙන්නේ. ඌනම මැරෙන්නේ අඩුවක් පහඩුවක් ඇතුළු. කාම දාසෝ කාමයට දාසෝ මැරෙන්නේ. අපි මොන ජීවිතයක ගත කරත් මරණ මොහොතේදී මේකයි. ඉතින් අපිට පුළුවන් ද ඒක සඳහා මෙච්චර එක එක කුලල් කාගෙන රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන වෙනුවට මේ ලද දෙයින් සතුටු වෙන්නේ. එහෙම නැත්නම් මට අහවල් දේ නොලැබුණයි කියලා පශ්චාත්තාප නොවෙන්න. එතකොට මේ කියන දෙකෙන් බුදුජානක පොඩි උදව්වක් කරනවා. ඔබ යමක් තේරුවා නම් මේ ලෝකේ. ඒ තෝරපු දෙයින් විතරයි දුක ඇවිල්ලා තියෙන්නේ. ඒකට මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේදී බුදුජානක ආංශය පොඩි ඉගියක් දෙනවා භාවනා කරන අයට. නැත්නම් භාවනා කමඨහනක් දෙනවා. මහලුන්ගේ පුත්ත කියලා වයසක ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ වයසට ගිහලා පැවිදි වෙච්ච කෙනෙක් දවසක් සරුවච්චන්හන්සේ ළඟට ගිහිල්ලා සංයුතනිකායේ සලායතන වගේ තියෙන සූත්‍රයක් අවසරයි ස්වාමීන් වහන්සේ මටත් තිබුණා යප්පමත්තෝ ූපකට්ටෝ ඒක පැත්තකට ගිහිල්ලා පණිකර භාවනා කරන්න මට කමඩහනක් දෙන්නයි කියලා බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා. එතකොට බුදුහාමස් කියන මේ මෙච්චර බණ කියලා තියෙද්දි මේ නාකිය ඇවිල්ලා ආයේ වෙනම කමටහන් ඉල්ලනවා. ඉතින් ওই වගේ නාකිය කමටහන් ඉල්ලනවා ඉලන්දාරි කොච්චර කමටහන් ඉල්ලයිද කියලා නිකන් පොඩ්ඩක් කොම් කරනවා. ඒක ලේල කියනවා බුදුරජාණන්සේ මේ පැත්තටම දාන්නේ. හොඳයි. මම ප්‍රශ්නයක් අහනවා. කැමැති විදියට උත්තර දෙන්නේ කියලා. බුදුන්සේ කියනවා යංකින්ච චක්කු විඤ්ඤය රූපා අදිත්තං අදිට්ඨපුබ්බ නපස්සති නපස්සී සම්ති. සම්තිමේ තස්ස රූපස්ස රාගං රාගං වා පේමං වා ඡන්தோ ආගිලානෝ. රාද නෑ මාළුගේ පුත්ත ඇහෙන් පෙනී ලකුණු බලන්න පුළුවන් රූපයක් තියෙනවා. චක්කු විඤ්ඤාය රූපයක් කවදාකවත් දැකලා නෑ. දැන් බලමිනුත් නෑ. දැන් පෙනෙන්නත් නෑ මත්තර පෙනෙන්නෙත් නෑ මේ රූපේ. මෙන්න මෙහෙම රූපයක් පිළිබඳ ඡන්දයක් රාගයක් ප්‍රේමයක් එන්න පුළුවන්ද කියලා යම් කිසි චක්කු විඤ්ඤාය රූපයක් තියෙනවා කවදාකවත් දැකලා නෑ දැන් බලමිනුත් නෑ දැන් පේන්නත් නෑ මත්තර පේන්නෙත් නෑ. එහෙම රූපෙකින් ඡන්දයක් හරි රාගයක් හරි ප්‍රේමයක්. මේ මාළික පුතු සාංශ කියනවා නෑ කියලා. ආ චක් සෝත විඤ්ඤය සද්දා. අහලත් නෑ අහන්නෙත් නෑ දැන් අහන්නෙත් නෑ මත්තට අහන්න වෙන්නෙත් නෑ. එහෙම සද්දකින් ඡන්දයක් රාගයක් ප්‍රේමයක්. ගඳක් තියෙනවා. නහරින්ද විදිය යුතු කවදාකවත් විඳලා නෑ. දැන් විඳින්නෙත් නෑ දැන් ඇවිල්ලත් නෑ මත්තට එන්නෙත් නෑ. දිවට එන රසක්, කයට එන පහසක්, හිතට එන හිතවිලක් හයක් අහනවා. හයක් ඇහුවට පස්සේ මහලොගි පුත්තු ස්වාමීන් වහන්සේට මේක වැටහෙන්නේ කොහොමද කියන එක මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඡන්දයක් රාගයක් ප්‍රේමයක් පහළ වෙන්නේ මේ දැන් පහළ වෙන රූපෙන් විතරමයි දැන් රූපයක් නැත්තම් සද්දයක් පහළ වෙයි ඒකට ඡන්ද රාග ප්‍රේමේ තියෙනවා සද්දයක් රූපයක් නැත්තම් ගඳක් රසක් පහසක් පහළ වෙයි මේ හයම දැන් පහළ වෙන්න බෑ එකයි පහළ වෙන්නේ ලෝකේ කොච්චර රූප තිබ්බත් ලෝකේ කොච්චර සද්ද තිබ්බත් අපිට ඇහ කන දිවනාසය කය මන කියන ඉන්ද්‍රිය හය තිබ්බත් අපේ එක ඉන්ද්‍රියක් එක බාහිර ආතනික සම්බන්ධ වෙනවා මිසක්කා එක සැරේ channel හයක් තිබුණ ටෙලිවිෂන් එකේ channel දෙකක් බලන්න බෑ. එකක් අරිනකොට පහක් වැහෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවා නම් මම දැන් ඉන්නේ ඇහෙන් රූපයක් බලමින් දැන් එහෙමනම් එයාට කියතැකි එතන තමයි රාගය උපදින්නේ මේ දැන් මේ බලන රූපේ ඡන්දයක් හෝ රාගයක් හෝ වේමයක් පහළ වෙනවා ඒක තමයි දුකට හේතු වෙන්නේ ඊජා මාචිසයිඩෝ ස්වාමීන් වහන්සේ පෙන්නනවා වෙච්ච දේවල් වලින් දුකක් එන්නේ නැහැ වෙන්න තියෙන දේවල් වලින් දුකක් එන්නේ නැහැ අනුන් දැකපු දේවල් වලින් දුකක් එන්නේ නැහැ වෙන තැනක තියෙන දෙයකින් දුකක් එන්නේ දුක එන්නේ ඒක වර්තමාණයට ඇවිල්ලා තමයි ඒ වර්තමානයේ එරෙව්වත් දොරවල් හයක් අපිට තියෙනවා. එහෙන් රූප බල්ලා අපිට ඡන්ද ප්‍රේම රාග ඇති වෙන්න පුළුවන්. කණෙන් ශබ්ද අහලා පුළුවන්. ගන්ධ රස පහස බුණමුත් එක වේලාවකට විඥානයේ ඉඩ දෙන්නේ එක දොරකට විතරයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් එහෙන් රූප බලනවායි කියලා කියන්නේ ඒ වෙලාවේ ලෝකේ තියෙන ශබ්ද ඔක්කොම ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ලෝකේ තියෙන ගඳ රස පහස හිතවිලි සේරම ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මොකද අපි රූපෙට ඡන්දේ දීලා. නැත්නම් බලන රූපෙට මත් වෙලා. දැන් එතකොට මේ රූ සද්ද නැතුව සද්ද ප්‍රතික්ෂේප කරලා ගඳ රස පහස හිතවිලි ප්‍රතික්ෂේප කරලා මේ රූපයට හිත ගියේ මම දැනුවත්ව මගේ මෙහෙවීමකින්ද නැත්නම් මගේ ඇබ්බැහියක් නිසාද පෞරුෂත්ව ලක්ෂණයක් නිසාද රූපේ තීව්‍ර නිසාද කියලා බැලුවොත් මේක පිළිබඳව කිසිම කෙනෙකුට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියලා හයම තියෙනවා. හයෙන් දී ඇති චිත්තක්ෂණේ අපි තෝරන්නේ කෝකද කියන එකේ අපිට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. තෝරන්නේ රාගේ වැඩිම තියෙන එක. ද්වේ ප්‍රේමේ වැඩිම තියෙන එක, ඡන්දේ වැඩිම තියෙන එක. ඒක නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අටුවාචාරින් වහන්සේලා පස්ස පංචමක ධර්ම විස්තර කරනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තමයි මේක කියන්නේ. නැත්නම් නාම රූප වෙන්නකොට නාම ධර්ම පෙන්නන්නේ අනිවාර්යයෙන්ම තියෙන නාම පහ තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. නම සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේදී නාම ධර්ම විස්තර කරනකොට කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. අපිට ස්පර්ශය වෙන්න ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා ඉස්සරහට බැනලා අපිට එන්න තියෙන එකෙන් දේ තෝරලා ඉවරයි. ස්පර්ශ වෙනකොට මේ හයම තියෙනවා. අහෙන් කෝකද තෝරන්නේ කියන එක අපිට අවස්ථාවක් දීලා නෙවෙයි තේරෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පාරයිනේ අසුචි ටිකක් තියෙනවා. මහත් එක්ක යනවා බල්ලෙක් අරගෙන. මහත්ය අරක දිහා පිළිකුලට බලනවා. බල්ලට ඌට ඒක පොඩ්ඩක් කාලා ගියේ නැත්තම් ඉඹලා ගියේ නැත්තම් ඉසේකක් කොමක් වෙනවා කියනවනේ. බල්ලට කණ්ඩ බෝන් නැතුව පොඩ්ඩක් කෙරුවත් ඇතිලු. ඒ බල්ලගේ තියෙන ගතිය මහත්යට වළක්වන්න පුළුවන්ද? බෑ ඊට හපන් අපේ බල්ලා. චප්පානක සූත්‍රයේදී සරුවචාන්සේ පෙන්නනවා ඇහැ කියන්නේ සර්පෙක් වාගේ. දිව කියලා කියන්නේ සත්තු 6 දෙනෙකුට දාලා පෙන්නනවා. මන කියලා කියන්නේ පිස්සු වඳුරෙක්. කය කියන්නේ හිවලෙක්. දිව කියන්නේ බල්ලෙක්. මේ 6 දෙනා 6 අතට අදිනවා. එකේ තේරුවොත් කුරුල්ල තේරුවොත් පියාඹන්න අනිත් ඔක්කොම උඩට අදිනවා. අනිත් පස් දෙනාම ඒකට යට වෙන්න ඕනේ. කිඹුල ඇද්දොත් එහෙම වතුරට ඔක්කොමලා ඒ පැත්තට යන්න ඕනේ. මොකද එක ඉඳුරෙක් මොනවා හරි ශබ්ද වේදනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයකට අපි ඇදගෙන ගියොත් අනිත් පහම නතු වෙනවා මිසක් ඇයටත් වෙන මිසක් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ තේරීම සිද්ධ වෙන්නේ මේ අපි බණ භාවනා කරන අපේ කැමැත්ත ඇතුවද නැතුවද කියලා බැලුවොත් සෝරි කියලා තමයි කියන්නේ. රූපෙට හිත යනවා වෙන්න පුළුවන්. සද්දෙට හිත යනවා ගන්ධ රස පහස. ඒ යන්න ඒක ගැටෙනකොටම වේදනා සංඥා චේතනා කියන චෛතසික ඉදිරියට ගෙහෙලා අපි වෙනුවෙන් තෝරලා ඉවරයි. එතකොට අපිට තියෙනවාද හික්මීමක් අපිට තියෙනවාද සීලයකින් ශික්ෂාවකින් ඒ තෝරන දේ පිළිබඳව වගකීම් බාරගන්න අපි හැරෙනකොට වැඩේ වෙලා ඉවරයි අපි කරන්නේ මොකද්ද වෙච්ච දෙයට සාධාරණීකරණ එක විතරයි ඒක නිසා කියනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනව නැත්තම් හදලා කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ ওই ටික. ලේසියටත් පහසුවට බීඩි බොන මිනිහා නිතරම බීඩි බොනවා. කොහොමද සාක්කුවට යනකොට බීඩි මිටිම තමයි හම්බ වෙන්නේ. බොන කොටවත් ඌ දන්නෙත් නැහැ බීඩි බොනවා. කවුරු රැවොත් එහෙම හොඳ නැහැ පිළිකා හැදෙනවා කියලා අම්මද බොඩ දෙන කාරණා හිතගෙන සොලෝක 100ක් හමාරක් කියයි සිගරට් බොන එක හොඳයි බීඩි බොන එක හොඳයි කියන්නේ. එහෙම නැත්නම් හදලා කියනවා. ඒක නිසා අපි කරන ජඩ වැඩ ටික අපි කරන අපේ තුප්පහි වැඩ ටික ඉබේම වෙනවා. ඒක ඇත්තට අපි කරනවම නෙවෙයි. හැබැයිට වෙනවා. කවුරු හරි හිතන පුරුෂයෙක් ඇවිල්ලා කිව්වොත් ඔය වැඩේ ගැලපෙන්නේ නැහැ. කවදාකවත් අපි පිළිගන්න කැමති නැහැ. අපි ඒකට හේතු කරුණු සලසලා දෙනවා. සංඝයා වහන්සේලා ඉන්න නිසා මේවා කිව්වයි කියලා තරහ වෙන්න එපා. ඒ පරණ කතාවක් තියෙනවා. හාමුදුරගෙන් හිටියලු එයා අල්ලපු ගෙදර උපාසකම්මත් එක්කලු රැයට ඉන්නේ. ඉතින් දවසක් ගිහිල්ලා මේ සිවුර ගලවලා ඇඳේ දාලා පාන්දර වෙනකන් ඉඳලා හදිස්සියේ පාන්දර ජාමේ සිවුර ඔළුවේ දා කරේ දාගෙන ඇවිල්ලා අතු ගන්නවලු දැන් පන්දේට උදේ පාන්දර මහපාසක මහත් එක්ක ආවලු කැඳ අරගෙන. ඒවලු ස්වාමීන් වහන්සේ මොකද මේ නිල් පාට එකක් ඇඳගෙන ඉන්නේ කියලා ඒවලු. දැන් හාමුදුරුවෝ වට පිට බලනකොට උපාසක අම්මගේ සාරිය කරේ දාගෙන ඇවිල්ලා සිවුර ඇඳේ. ඊට පස්සේ උපාසක මහත්මයා වළු උපාසක මහත්මයා මේ නිලපටක දර්ශනය කියන කතාව අහලා තියෙනවද කියලා. නෑ නෑ ආවලු කිව්වල හිටගෙන සොලෝක 60ක් කිව්වලු නිල් පාට එකක් ඇඳලා කමක් නැහැ කියන්නේ. ඉතින් මේක අපි එදිනෙදා කටයුතු වල අපි මේ තෝරලා ගන්න දේ රූප ගන්ධ රස පදිස්පාවෙන් කියලා අපි රූප බලන්න හදනවා. එතන රූප පැත්තක දාලා සද්ද අහන්න හදනවා. මෙන්න මේ තෝරන දේ එකක් බලනකොට අපි කල්ැතු අපි ඇති කරගත්ත ගැම්මකට පුරුද්දකට සංසාර ගතියට ඒක තේරෙනවා. අපි ඒක නිරීක්ෂණය කරන්නෙත් නැතුව සතියට යට කරගන්නෙත් නැතුව අපි ඒක සාධාරණීකරණය කරාට දුක එන්නේ මේ තෝරබේකෙන් විතරයි කියලා දන්නවනම් ඒක තේරුම් ගන්න භාවනාදී මුල් අවදී බෑ. ගොඩාක් කල්යන්න ඕනේ. මේ තේරීම කරන්නේ අර බල්ලක අසුචියට අදිනවා වගේ. හිවලා සෝනට අදිනවා අමුරු මිනිමස් කන්න. බල්ලා ගමට අදිනවා. කුරුල්ලා අහසට අදිනවා. කිඹුලා වතුරට අදිනවා. නයා හුඹහට අදිනවා. ඉවල ගහෙන් ගහට පනිනවා. මේ හය දෙනා බැඳලා තිනකොට ਸਰවඥාන්සේ සඳහන් කරනවා හය දෙනාම හරි වෙහෙසක මොකද හය දෙනාගේ ගෝචර භූමි හයක්. හය දෙනා කවදාකවත් අනිත් සංකට උච්ච බලන්නේ. ඇද්දගෙන යනවා. බුදුජනන්සේ අපිට දෙනම උපමාවකට මේකට මේක ශරීරය කියන කුඤ්ඤේ හය දෙනා ගැට ගහලා දිගේලි කරලා තියන. එතකොට කිඹුල අදී. නමුත් එයා ලණුවේ මට්ටමට විතරනේ අදින්න පුළුවන්. ඒ නිසා නිට්ටරෝම මේ নানা දේවල් নানা ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලබලා ඉන්න කයට කය නැත්නම් මේ ඉරියව්ව කියන ගැටේ ඉරියව්ව කියන කුඤ්ඤේ ඉරියව්ව කියන ආරම්මනේ හිත පවත්තන්න උත්සාහ කරන්න. එතකොට හිත කොච්චර කලබල කරනවද කියලා. රූප එනකොටම ඇහැ කියනවා බෑ බෑ බෑ බෑ මට බෑත් එක වහගෙන ඉන්න බලපන් රූප. සද්දයක් එනකොට කන කියන බෑ බෑ වේව කරන්න බෑ මයි කන තත් දාන්න ඕනේ. නාය, දිව, කය, මන මේ පස් දෙනාගේ තියෙන මේ සටනේදී අපි කොයි වෙලාවක හරි අපි ගමු. දැන් අපි හතරින් පස්සේ දවසේ නිසා මම හිතනවා සාධාරණයි. ඒක පුළුවන් උනායි කියලා කය තියානේ. යම් ආකාරයකට අපිට පුළුවන් වුණා කයේ තියාගෙන. එහෙම නැත්නම් අපිට පියවර 7-8ක් සක්මනේ තියාගෙන පුළුවන් වුණා. එහෙම තියාගෙන ඉන්න වෙලාවක අපේ හිත ගියා රූපයකට. සක්මනේ කෙලවරදී ලස්සන කුරුල්ලෙක් දැක්කා. සමනලෙක් දැක්කා. මලක් දැක්කා. ඒතර අපිටත් නොකියන්නේ හිත පිට යන්නේ. පිට ගියාට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් මගේ භාවනාවේදී කයෙහි සංවේදී භාවේ නැත්තම් කාය ප්‍රසාදේ තමයි හිත තියානින්න ඕනේ. දැන් මගේ කාය ප්‍රසාදේ චක්කු ප්‍රසාදයට පැන්නා. දැන් ඇහි හිත තියෙන. එතකොටම දැනගන්න පුළුවන් එතකොට කයේ හිත නැහැ. එතකොට සක්මන් කරන එකට හිත යන්නේ දැන් තියෙන්නේ ඇහි. දැන් මේ කයේ හිත තිබ්බා නම් කෙලස් නැහැ. නමුත් අපේ හිත අර ඊගාට බේන රූපෙට හිත පනින්නේ මේ Brahmacharya රකින්නද කෙලෙස් නැති කරන්නද මොකද වෙලා තියෙන්නේ? ඊට දුන්නොත් හිත පයින්නේ කෙලෙසකටමයි. හික්මීමෙන් අයින් වෙලා හිත දුන්නොත් මිටි තැනින් වතුර බැසයේ. ඒතර දැනගත්තොත් මේ මම මගේ හිත කියාගෙන ඉන්න එක මගේ හිත සුව පිණිසද මේ පයේ තිබුණ හිත ඇහැට පැන්නේ. මේ පොළවේ හැපෙන හැපීම බලබලා ඉන්න පුදුම ආසාවකින් අපි givisගෙන තියෙන. නමුත් පැනපු එක ඒකෙන් තේරෙනවා කූඩුවට දාපු කුරුල්ලෙක් වගේ හිත පණින්න බලාගෙන ඉන්නේ. පණින්නේ මොකටද? මේට වැඩිය ප්‍රියමනාප දෙයකට. පියේ ප්‍රියමනාප දෙයක නැත්නම් රාගංවා චන්දංවා ප්‍රේමංවා තියෙන දෙයකට පයින්නවා. පැන්නට පස්සේ දැන් අපි පශ්චාත්තාප වෙනවනේ. සදාචාරවාදියා පශ්චාත්තාප වෙනවා. සාරිපුත්තු සාංශි අපට කියනවා පමාදේන කම්පතිති සති බලං. ඒකට පශ්චාත්තාප නොවුනොත් ඒක තමයි සති බලය කියන්නේ. මම නැවතත් කියනවා සක්මන් කර කර ඉන්නවා. ඉන්නකොට අපි දන්නවා পায়ে හිත තැබිය යුතු තැන. එහෙම නැත්නම් পায় පොළවේ ගැටෙන තැන තමයි අපිට සති අරමුණ විය යුත්තේ. ඒක අපි තේරුම් අරගෙන අපිට සාර්ථක වෙලක් තියෙනවා. නමුත් පයින් ඇවිදගෙන ඇවිදිනකොට එහා කෙළවරේදී හිත පිට පයින්නවා. පැදුරටත් නොකිය පිටපයින්. පැන්නට පස්සේ මේක දකින්න ඕනම කෙනෙකුට පශ්චාත්තාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ පිටපැනීමේ වගකීම තමන් ගන්නවා. නමුත් පිටපණින්නේ වේදනා සංඥා චේතනා චෛතසික ගැරගෙන ගියාට ඒක මම හිතලා කරපු එකක් නෙමෙයි ඒක ඇබ්බැහියට වෙච්ච එකක් කර්ම දෝෂයට වෙච්ච එකක් එහෙම නැත්නම් පෞරුෂත්ව ලක්ෂණයක් මේකට පශ්චාත්තාව වුණයි කියලා කියන්නේ අපි මානසික අසහනේ ඔළුවට දා ගන්නවා. සාරිපුත්‍ර සාංශ අපෙන් අහනවා දැන් අපිට සතිය පිරවන්න පුළුවන්නේ දැන් පයි සතිය පිරවල තියෙනවනේ. දැන් මේ පිට යෑම පිළිබඳ පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය සතියක් නෙමෙයි සති බලේ. පරිසම්පදා මාර්ගයේ බල කතා කියලා පුංචි පරිච්ඡේදයක් තියෙනවා. බල කතා වෙලියලා තිනවා පමාදේන කම්පතිති සති බලං අස්සද්දේන කම්පතිති සද්ධා බලං කුසීතේන කම්පතිති විරිය බලං වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලං අපි හිත සද්ධාව නැතුව කඩාගෙන යනවා කැත අරමුණකට නැත්තම් සද්ධාවට ලැජ්ජ වෙන විදිහට ඔන්නෝකට කම්ප වෙන්න එපා හිත පිට ගියා රූපයකට පිට ගියා ඉන්නේ සක්මනේ කම්ප නොවි ඉන්න පුළුවන් කම්ප නොවුනොත් විතරක් අපිට අත ඉන්නේ නෝරු තැන ඉන්නේ අගෝචර භූමියේ හැබැයි ගෝචර භූමියට නැවත යෑමේ වගකීම ගන්න පුළුවන් කම්ප නොවිච්ච මනසකට කම්ප වෙච්ච මනසකට කොරස් කටේවත් අත දාගන්න බෑ ඉතින් කොයි කෙනෙකුටද මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ භාවනා කරන හිත පිට යනවා පශ්චාත්තාවුනොත් භාවනා තැල්ලා යයි ඒ ගුරුවරයා හොඳ නැහැ කියලා යයි ඒ කර්මස්ථානේ හොඳ නැහැ කියලා යයි ඒ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ කියලා යයි මේ පිට යනික ස්වභාවේ පිට ගියාට දැන් පිට ගිහිල්ලා ඉන්නවයි කියලා කම්ප නොවි ඉන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ පයේ සක්මන කෙරීගෙන යනකොට එnde එnde පය අප්‍රිය වෙනවා එnde එnde එnde පය කම්මැලි වෙනවා නීරස වෙනවා ඒකාකාරී වෙනවා එතකොට හිත ළඟ තියෙන ඊගාවට ඡන්ද දනන ප්‍රේමයේ දනවන අරමුණකට පයින්නවා මේක කියලා කරන දෙයක් නෙවෙයි මේක කෙරෙන දෙයක්. මේකට පශ්චාත්තාප වුණොත් ඇවිලින ගින්නට පිටුර දැම්ම වෙනවා. පශ්චාත්තාප නොවුනොත් Tamanට කියන්න පුළුවන් මගේ හිත මට පාලනය කරගන්න බෑ. මේ නික්ලේශී අරමුණක ඉඳලා හිත පණින්නෙම කෙලෙස් අරමුණ වලට. මෙහෙව් නැහැදිච්චි ඒකට බුදුජානක පාවිච්චි කරන්නේ අසිච්චිතයි අශික්ෂිත කියලා සාමාන්‍ය ගමේ වචන තියෙන කැවිලි අශික්ෂිත මනසක් යන්නෙම කෙලෙසට. ශික්ෂා මනසක් කෙලෙස් නැති භූමියේ තේරුම් කරලා දුන්නත් සීක පුද්ගලයෙක් හෝ භාවනා කරන කෙනාට තේරෙනවා පොඩ්ඩ ඉඳ හම්බෙච්ච ගමන් හිත පයින්. පණින්නේ මේ වඩා ruci, වඩා කෙලස් තියෙන, වඩා මනාප තියෙන, වඩා ඡන්දය දනවන දෙයට. එතනින් තමයි දුකේ. ඒක විනා භාවයටපත් වෙනකොට දුකක් එනවා. පුළුවන් නම් පශ්චාත්තාප වෙමි නැවත අර කම්මැලි වුණාට කමන්නේ නික්ලේශී වූ නිර්මල වූ තමන්ගේ পায়ට එන්න අර තේරෙනවා යෝගාවචරයක් මේ නිර්මල චිත්ත ප්‍රවෘත්තිය පවත්නවයි කියලා කියන්නේ දත් 32 මැද දිව බේරලා ඉන්නා වගේ වැඩක්. එහෙන් රූප, මෙහෙන් ශබ්ද, මෙහෙන් ගඳ, මෙහෙන් රස, මෙහෙන් පස හිතත් ඉන්නේ කොයි වෙලාවෙ පිටපණීද කියලා බලන්න. එහිවෙකේ යෝගාවචරයට කියලා දුනොත් පිට පණින්නේ නානා ප්‍රියේහි මනාපෙහි ප්‍රියමනාප දේවලට ඔතනින් දුකේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ කතාවට සමාන්තර වෙන කතාවක් තියෙනවා. චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති. යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරාය ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රියම් දැන් මේ රූපයක් දැක්කා ඔය දැකපු රූපේ ව්‍යංජන අන ව්‍යංජන බලන්න එපා අංග ප්‍රත්‍යංග බලන්න එපා බලපු ගමන් ඒ තාකල් හිත පයෙන් අයින් වෙලා නික්ලේශී අරමුණෙන් අයින් වෙලා අරක දිගේ කෙලස් වගුරවන්න පටන් ගන්නවා නෝපන්න කුසල් රාශියක් පහයි ඒ නිසා ශික්ෂිත මනසක් ඇති කෙනා තාම පහළ වෙලා නැති නෝපන්න කුසල් ඇති නොවීම පිණිස ඒ රූපය අබිරමණය කරන්නේ ඒ රූපය මනවඩන්නේ හැකි පශ්චාත්තාප වෙන්නේ නැහැ. හැකි ඉක්මනට ආපහු එන්න බලනවා ගෝචර අජත්ත භූමියට. Tamange পায়ට. කවදා හරි එක යෝගාවචරයකට හරි මේ රූප බල බලා හිටපු හිත නැවත পায়ට ආවේ කොහොමද කියලා කියන්න පුළුවන් නම් වැඩමුළුව 100%ක්ම සාර්ථකයි. මගේ හිත පිට ගියා. මං හිටියේ ධක්මනේ පයේ පිටිගේ රූපයකට මං දැනගත්ත රූපයක් බව කලබල වුණේ නෑ මං හිතේ මේට ආපහු පයට ගත්තා. පයට ගන්නකොට නැවතත් අර තිබුණ විදිහටම වම දකුණ තේරුණාද? එහෙම නැත්නම් ඒක එපා වෙලාද? හිත එතනින් ගියේ සද්දයකටද? වේදනාවටද කියලා ලස්සන ආපිට ගමන නැවත නිවස බලා යන ගමන විස්තර කරන්න පුළුවන් නම් ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම රචනය. දක්ෂම සාහිත්‍ය කෘතිය. නන්නත්තර වෙච්ච හිතක් නැවත අරමුණට ගේනවා. මේ තමයි සාසනය කියන්නේ. අපි දැනගන්න ඕනේ කරන්න බැරි මොකද හිත අර ඒකාකාරී දෙයට කැමති නැහැ. නානා ප්‍රිය වස්තු හොයාගෙන විදිනවා. ඒකේ කාන්තෙන් දුක පිණිස හිටිනවා. ඒ නිසා තමන් හදාගත්ත තමන් තනාගත්ත අර නික්ලේශී අරමුණට අපිට ඒකට කියනවා ගෝචර අධ්‍යත්ත අරමුණ කියලා. අරමුණට හිත ගැනීමේ කලාව දන්නවනම් අපි හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් හිත පිට යන එක යනවා. ගියාට පස්සේ හිත ගෙනලා තියන්න ඕන ආරක්ෂක භූමිය දන්නවනම් අපි සසරණයි සනාතයි. දන්නේ නැත්තම් අසරණයි අනාතයි. අපිට කාටවත් උදව් කරන්න බෑ. මුද්දට කල්පනා කරන මරණ මොහොතේදී අපේ හිත කලබල වෙලා පිට ගියොත් යනවමනේ. සුනාමියක් නෙට යවෙන්නේ. ඒකට අපි හිත තියන්න ඕන තැන දැන්වත් දන්නේ නැත්තම්. කවුද කාටද පුළුවන් ඉන්නේ උදව් කරන්න? අපි හිතන දෝ දන් දීපේව අපිට උදව් කරයි කියලා. සිල් රැකපේව උදව් කරයි කියලා. අරයට මෑට කරපු කරුණා මෛත්‍රිය උදව් කරයි කියලා. ඌව නිකන් මේ අලියක්කට ඉන්දියාප්පයක් තිබ්බා වගේ. වැඩක් නැහැ. ඌව සත්ත පහක වැඩක් නැහැ. අලියක්කට ඉන්දියාප්පේ තිබ්බයි කියලා වැඩක් නැහැ. අපි ඉස්කෝලේ යන ගානේ අපේ ලොකු සර් කෙනෙක් හිටියා ඉස්කෝලේ අන්තිම කැතේ කෙනෙක්. මම යනකොට ඉඳලා තියෙනවා ගිහිල්ලා. ඉතින් ඒ සර් මේ කාර් එකේ ලියන්නේ. එක දවසක් එහෙන වංගු දාගෙන යනකොට කාර් එක පිටිපස්සෙන් පිටිපස්සට යන්න පටන් අරගෙන. ඉතින් ළමයෙකුට කියලා තියෙනවා ළමයෝ ගලත් තියාපන් කියලා. අරෝ තියලා ගියාලු. කාර් එක යනවලු. බලනකොට තෙමිච්ච බනිස් කිරියක් තියලා තියෙනවා. ඒ දවසවල බනිස් දෙනවා. ලොකු සර් දැක්ක තියෙනවා. ඉතින් ලොකු සර් හිතුවා හරි කියලා නෑ කාර් එකේ හිටින්නේ නෑ යනවා. අපිත් මැරෙනකොට ওই තෙමිච්ච බණිස් කිරියයි හිටී කියලා හිතනවා. ඉතින් දැන් යන්න අරින්න. ගිහිල්ලා බලන්න එතකොට ආපහු ගන්න පුළුවන් නම් දැන් අමාරුයි. හැබැයි එදාට නම් හිතන්නවත් බෑ. ඉතින් හිත පිට ගියාම යන්නේ මේ ප්‍රියමනාප වස්තු වලට කියලා හිතා ගන්න. ඒකට අපිට අම්මට තාත්තට දොස් කියන්න බෑ, නංගිට මල්ලිට දොස් කියන්න බෑ, හිස්සියෙකුට දොස් කියන්න බෑ. ඒක තමයි මනුස්ස හිතේ හැටි. හැබැයි ඔක්කොම විනාශ වෙනවා, දුක දෙනවා. ඒ නිසාම වදාගත්ත, තනාගත්ත අරමුණ තමන්ට අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේක තමයි ශෝක නැති තැන අශෝකං. මේක රජස් නැති තැන විරජං. මේක ඛේම භූමියේ මේ භාවනාදී හදාගන්න මේ දේ කොයි වෙලාවක හරි හිත කලදුනොත් අපි දැනගන්න ඕනේ මෙතන ගෙනත් තිබ්බනම් අරසාවක් තියෙනවා. ඒකට පොතේ සඳහන් කරලා තියෙන ගෝචර අජ්ජත් භූමිය කිය. මේකට ਸਰවඥාන්සේ උපමාවක් දෙනවා. එක දවසක් කැටකිරිල්ලියක් කැටකිරි කියන්නේ මේ බට්ටිච්චයකට කියන කතාවක්. කැටකිරිල්ලියක් දරුවට කිව්වලු ගෝයන් කපලා ඉවරයි. දැන් මේක නෑ. කූඩුව නෑ. උඹ ගොවියා හාලා තියෙන්නේ. ඔයක බින් නැගුමෙන් පෙරලිච්චි පස්වල පස්සේ අර කැරලා හිටපන්. මම කැම ටිකක් ගේනකම් කියනවා. කුඩුවේ ඉනකොට කුඩුවේ පැටව එළියට යන්නේ සාමාන්‍ය රකින්න දැන් මෝ දොරට වඩු පැටියෙක්. කැටගිරිල්ලගේ පැටියෙක්. අර පස්සේ හිටපන් කියලා ගිහිල්ලා තින කෑම හොයන්න. මේකට හිතනවලු අවුවත් පායලා හොලඟක් තියෙනවා මේක උඩට යන්න ඕනේ කියලා මේක. අර පෙරලිච්ච පස් පිටැල්ලේ උඩට වෙලා ඉන්නවා. ඒගොල්ල මුළු ජොල්ලියට ගිහිලා තටු පිපිපයින්නකොට කුරුළු ගොක් කැවිලා චස් ගාලා ගහගෙන ගියා. යනකොට මෝ කියනවලු පැටියා තන්නි කර මගේ වැරද්ද. අම්මා ගියපු දේ ඇහුවනම් මට මේක වෙන්නේ කියලා මේක කතා කරනවලු. ඉතින් කුරුල්ලා රුගෝ ඇහුවලුත් කාටද ඒකතෝ කතා කරන්නේ. ඊට පස්සේ නෑ නෑ ඔබතුමාලගේ නෙවෙයි ප්‍රශ්නේ මගේ දෝෂේ. අම්මා ගියපු දේ ඇහුවනම් මට මේ දේ වෙනවා. තෝපේ අම්මත් එකයි මට තෝත් එකයි තෝ හිතනද මගේ වැයි කියේ මගෙන් බේරලා ඉන්න පුළුවන් කියලා නිදහස් කරාලු. පුළුවන් නම් කියලා බේරියන් කියනවා. කැටකුරුල්ලා පිම්මේ ආපහු ඇවිල්ලා අර ගලයට වෙලා හිටියා. ඉන්නකොට ආයෙසරයක් අම්මා ගියාට පස්සේ මූට ආයෙත් හිතුණලු ආයෙසරයක් ගල උඩට යන්න ඕන කියලා පිටැල්ල උඩට යන්න ඕන කියලා. ඒ දැන් මූ දන්නව ඒක සැරයක් කාලා ඉන්නේ දැන්. එතකොටම ගල හද්දයක් ආවා. මූ දන්නවා දැන් වැඩේ මේකයි කියලා ටක් ගාලා මේක ඇතුළට ගියාලු පිටල් ඇතුලේ අර ආපු කුරුළු ගයා පිටල්ලේ වැදිලා පපුව පැල්ල මැරලා ගියා. අපි දන්නවනම් ආරක්ෂක භූමිය අපි දන්නවනම් අනතුරු එන්න පුළුවන් කියලා අපිට පුළුවන් නම් අපේ ආරක්ෂක භූමියට නැත්තම් අපේ අජ්ජත් ගෝචර අරමුණට යන්න ওই නානා අරමුණු දිගේ යන වෙ හිත මාරයක් පරදිනවා එනිසා අපි මේ වගේ වැඩකදී කරන්නේ පුළුවන් තරම් වෙන වැඩ බහා තබලා හදිසියක් වුණොත් ආරක්ෂක භූමියට යනවා ඒකේ ගතියක් තියෙන. ඒක හරි නීරසයි. ඒක හරි ඒකාකාරී. ඒක හරි නිදිමතයි. ඒක හරි අසරණයි. ඒක හරි බය උපදවන සුළුයි. මේකට අපි විරාගය කියලා කියනවා. අපි මේකට හුදෙකලාව කියලා කියනවා. අපි කියනවා මේක විවේකයේ කියලා. ඉතින් ඒකට ඒකට ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් නම් අපි নানা වස්තු දිගේ යන අර කැත පුරුද්දට විකල්පයක් දෙනවා. මේක නීරසයි. මේක ඒක කමන්නේ නමුත් මේක ආරසයි. මේකේ හිටියොත් ඔය කියන විදිහ අනිච්චන් දුක්ඛං අනත්තං කියන කරදර වලින් යම් ප්‍රමාණයකට බේරලා ඉන්න පුළුවන්. ඒක හරියට යුද බිමක හදාගත්ත බංකරයක් වගේ. බේරෙන්න බැරි නම් අපි බංකරයට ගිහිල්ලා ඉන්නවා. යුද්ධ කෙරෙන්නේ අරසවක් තියෙනවා. ඒ වගේ මේ නානා පියේහි මනාපේහි පණින හිත පැනපු ගමන් අසරණයි අනාතයි. ආපහු අරමුණට ආපහු ගමන් සසරණයි සනාතයි. ඉතින් මේ දේ අසරණ අනාථ වෙලා ඉන්න හිත සසරණ සනාත කරන මොකද්ද තියෙන බාධාව කියලා බලන යෝගාවචරයක් වශයෙන් මගේ හිත පිට ගියයි කියලා දන්නවා පිට ගිය බව දැනගෙන නැවත අරමුණට එන්න තියෙන බාධාව මොන්නම්ම බාධාවක්වත් නැහැ ඒක මගේ ස්වච්ඡන්දේ මම කලබල වෙන්න නරකයි. මොකද අපි ඉන්න ඉරියව්ව ඕනම වෙලාවක අපි දාලා යන එකක් නෙවෙයි. හුස්ම කියලා කියන්නේ අපි දාලා යන එකක් නෙවෙයි. ඇවිදිනකොට මම දකුණ කියන එක අපි දාලා යන එකක් නෙවෙයි. බුදුජානක අපිට දීලා තියෙන්නේ නිටතරම අපි ඇසුරු කරන අරමුණක්. අන්නේ අරමුණේ තියෙන නීරස භාවයේ අරමුණේ තියෙන ඒකාකාරීකම මේ අරමුණේ තියෙන අසරණකම මේකෙන් නිවන් දකින්න පුළුවන් ද කියන සැකේ ආන ඒක සැකයක් වෙනවා වෙනුවට ප්‍රමෝදයක් පහල කරගන්න. පහල කෙරුවොත් අපේ හිත අර කැටිකිලීටලිගේ පැටියා වගේ ගියත් නూరు නුපුරු තැන්න ගියත් සද්දයක් එනකොටම ටක් ගාලා දානවා. පස්පිලලට දාන්න යන්න යන්න. මේක පුළුවන් වෙයි කියලා හිතනවා තව කාට හරි කියලා දෙන්න. සරුවචන් ආනන්ද සිටිතෝ බැරි වෙයි කියලා. බුදු වුණාට පස්සෙත් හිතුවා වැඩක් නෑ බණ කියලා. මොකද හැම කෙනාගේම හිත ප්‍රියමනාප දෙයට අදිනවා. ඒ අදින්නේ යාගේ දෝෂයක් නිසා නෙවෙයි. ඒක මනුස්ස හිතේ හැටි. ඒක මේ වේදනා සංඥා චේතනා කියන මානසිකාර පැනලා ඉවරයි. ස්පර්ශය එනකොටම ඒ වුණත් බුදුරජාණන්සේ ඒකේ විස කපලා වැරදුනාට කමන්නේ නැහැ. පශ්චාත්තාප වෙන්න එපා. ආපහු අරමුණේ ගෙනත් යන්න. ආයෙ පිටපයින් ආපහු ගෙනත් තියන්නේ කරලා කරලා කරලා පුරුදු වෙලා මේ මනාප දෙහි ප්‍රියමනාපේට පණින දෙයට නටණ්ඩනේ දේශපාලනයක් අපි හදාගෙන තියෙන්නේ මේක නටණ්ඩනේ අපි ආර්ථිකයක් හදාගෙන තියෙන්නේ මේ පණින රිලවුන්ට ඉනිමම් බඳින්නේ අපි සමාජය හදාගෙන තියෙන සමාජ ධර්ම මේකෙන් කවදාකවත් වගතුවක් වෙයිද කියලා බලන්න මේ දේශපාලන න්‍යාය, ආර්ථික න්‍යාය, සමාජ න්‍යාය දිගේ ගිහිල්ලා කවදාකවත් ඔය තිරිසන්නු 6 දෙනාට හික්මීමක් දෙයිද කියලා. ඒකේ කරන්නේ අර සත්තුන්ට, පයින් සත්තුන්ට ඉනිමම් බඳින එක. අවබුදුජානසේ පශ්චාත්තාව වෙන්නෙත් නෑ. තනි අලියා වගේ නොකිය ඉන්නෙත් නෑ මේ කතාව. කාට හරි තේරුණොත් මේ මුළු ලෝකෙම යන්නේ ප්‍රියමනාපෙ දිගේ. ඒකට බටහිර කියන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා. ඒ pleasure principle වෙනුවෙන් නොකරන ජඩකමක් නැහැ. තාත්තා තමන්ගේ දුව දූෂණය කරනවා. අම්මා තමන්ගේ පුතත් එක්ක රමණේට යනවා. සීමාවක් නැහැ. ඒක සඳහා ඕන දෙයක් කොට්ටුයි. ඒක හදන්නත් බෑ. නමුත් කවුරු හරි ඒකට අහිංසක උත්තරයක් විදියට මම හදාගත්ත මට ආරස්සාවට තනක් හදාගන්න එක එච්චර ප්‍රිය නෑ. එච්චර මනාප නෑ. මේ ඉඳගෙන ඉන්න කය දිහා බලාගෙන ඉන්න එක පැයක් මම කවුරුහරි හොඳට පැයක් භාවනා කරන එක ෆිල්ම් කරලා චිත්‍රපටයක් හදලා පෙන්වන්න බලන්න කවුරු එයිද කියලා ටිකට් අරන් බලන්න. වීඩියෝ ක්ලිප් එකක් හදලා දෙන්න බලන්න මේ භාවනා කරනවායි කියලා පැයක් බොක්ස් ඔෆිස් වාර්තාවෙන් බින්දින්න පුළුවන් වේද කියලා. ගෑණියෙක් අනේ අම්මේ පොඩි උන් දෙන්නෙක් යනවලු වැඩිහිටියන් විතරයි කියපුලන් කිව්වම් පොඩි කා එකේ පුටේ කරුඩනකලා ඌත් ඉනලු ටිකට් කාමරේ ගාවට ගිහලා මාත් වැඩි හිටියෙක් කියලා. එයාට දෙන්නෙක් ඉන්නේ පොඩි උන් එකෙක් උඩ එකක් නැගලා වැඩි හිටියන්න පමණයි. මේක අපි අපේ ජීවිත පරිශ්‍රණය උත්සාහ කළ බලමු. මේ භාවනාව නීරසයි. අරමුණට හිත ගිය ගම නැද්දකින් ඔබදන්න නොදොමකි. හරිම කම්මැලි. හරිම නීරසයි. එපා වෙනවා. ඒ වෙනුවට මන අපේයි ප්‍රියේහි මන අපේහි නටනවා. ඒක අපි තනිකර පුද්ගලිකයි රහසිගතයි කියලා හොරෙන් ඒක කරනවා. ප්‍රියමනාප දෙයට ඒකල තවල් මිගිල් රෑ දානියෙල් වගේ භාවනා කරනවා. මේ ඒක කරන්න ඒක කෙරුවට දෝෂයක් නෑ දවසක තේරෙනවා මගේ හිත මටත් තොරා මේ කඩප්පුලික මේ ගෙනියන එක මගේ දෝෂයක්ද ඇත්තටම නැත කෙලස් ප්‍රවාහයේ මේකට විරුද්ධව අපිට යුද්ධ සටන් ප්‍රකාශ කරන්න පුළුවන්. මුත ශාසනයක් තියෙනවා. ඒකට අත්වැරදි වැරදි වෙවි වෙවි වෙවි පුල්ලු පුළුවන් තරම් ආරක්ෂක භූමිය ගෙනත් යන. හරියට මේ දොටි තොටිලි වැටෙන් පදිට බබා බෙල්ල කඩාගෙන කියලා අම්මා නැවත නැවත තොටිලි ගෙනත් තියෙන ගහලා නෙවෙයිනේ තියන්නේ. මේක දඩබ්බරයි. හැබැයි පිට ගියක කන් ඇටේ තලා ගන්නවා. ගෙදර ආපම තාත්තා බයිනවා. ඒක නිසා අම්මා කරන්නේ ආපහු ගෙනලා තොටිල්ලේ තියෙන. ඒ වගේ තමන්ගේ හිත මේ නානා භාවයේ විසා විනා භාවයේ වෙනුවෙන් මනාපේ පියේහි වෙනුවෙන් පුදුමාකාර ෂටයි. පුදුමාකාර මායාවි. පුදුමාකාර වංචනිකයි. කවුරු හරි අත උසලා කියනවා නෑ නෑ මගේ හිත එහෙම නෑ කියලා වෙන්න බෑ. ඒ සෙන් බුද්ධඝම් මාස්ටර් කෙනෙක් හිටියලු කන්දක් උඩ හරි ප්‍රසිද්ධයි. ඒ මාස්ටර් ගාව ඉතින් ගමේ හිටියලු මිනිස්සේ ඌට හිතනලු මාස්ටර් ඔච්චර භාවනා කරන මගේ හිතත් මරන් කීන්දේ අහනවනේ. වැඩක් නැහනේ. ඔය භාවනා කරලා ඇති වැඩක් නැහැ කියලා දවසක් මාස්ටර් හම්බෙච්චලා ගිහිල්ලා කිව්වලු මේ සෙන් මාස්ටර්ට දැන් අපේ හාමුදුරු වගේ මට මගේ හිත කිබ්බ තැනක තිබ්බ හැකි තියෙන දේ අහනවා. මම මට කී කරු. හිතේ මාස්ටර් ගණන් ගත්තේ නේද? ඉතින් මේ මනස හිතුවල ස්තුති කරයි මොනක් කරා ඊට පස්සේ යන ගමන් නිකන් මිනිහා යනවලු ඊට පස්සේ කළු හොඳයි එහෙමනම් ගිහිල්ලා රිලව් දිහා බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු එයාට බැලුවලු මේ මොන මොකද්ද කතා කරන්නේ මේ රිලව් දිහා බලන්න එපා කියනවා කියලා මිනිහා ගෙදර ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට ඇද්දික වහගත්ත ගමන් රිලව් එක ඇවිල්ලා මූණ දැම්මලු රිලව් පෙන්නවලු ටික වෙලා කරන දෙන්නයි. තුන් දෙනයි හතර ඊට පස්සේ ඇත් දෙක වහගත්තා පස්සේ රිලව් විමානයක්ලු මෙයාකට දවස් තුනක් නිින්ද ගිහිල්ලා නැහැ. රිලව් මලු පේන්නේ. ඊට පස්සේ ඉතුරුරි මාස්ටර් ඌණියමක් කරලා තමයි මේ බරපතල කෙනෙක්නේ. එයා කිව්වේ රිලව් බලන්න එපයි කියලා. බලන්න නැති වෙන්නේ හිතනකොට රිලව් මලු පේන. ඊට පස්සේ දන ගාගෙන කුර ගාගෙන ගිහිල්ලා කිව්වලු අනේ ගුරුතුමා මට තමා වෙන්න මල කෙලියයි ඇත් දෙක වහපු ගමන් රිලව්. ඔබතුමා කිව්වා බලන්න එපයි කියලා පේන්නේ එච්චර කිව්වා. ඒ ගණන් ගත්තේ නේද යන ගමන් කයින රිලව් බලන්නකෝ අනිදාස් කියලා ඇද්ද ගහන රිලව් බැලුවලු එක එක්කත් එන්නේ නැති දැන් රිලව් ඉල්ලනවා එක රිලව් එක්කත් නැහැ ඊට පස්සේ කිව්වලු ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු අර හූනියම නැහැ බොහොම ස්තුතියි ඊට පස්සේ වල දැන් ඔබතුමා කිව්වනේ හිත කියන දේ කරනවා කියලා දැන් මොකද කියන්නේ කවදාකවත් කියන දේ කරන්නේ දැන් අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි සංඝයා අපි ගිහියෝ ඉදිරියට පෙනී හිටිනවා. ඉන්නකොට අපි පෙනී හිටින්නේ ආගමික නායකයෙක් විදියනේ. අපි ගිහියන් අනුශාසනා කරනවානේ. අනුශාසනා කරන අපි නැති ಗುಣ මවාපාගෙන අනුශාසනා කෙරුවොත් භාවනා කරන ගිහියා දන්නවනේ මේ බොරු යන්නේ කියලා. අපි තියෙන ಗುಣ ටික අපිත් උත්සාහ කරනවා අපේ භාවනාවත් මෙහෙමයි කියලා කියනවනම් අපිට ගුරුවරයෙක් ගිහියෙක් එක්ක හරි අබෞද්ධෙක් එක්ක හරි පොඩි දරුවෙක් එක්ක හරි ඒ සහයෝගයෙන් පවත්වන්න පුළුවන්. ඒ නිසා අපි ගිහියන්ටත් වැඩිය, පොඩි දරුවන්ටත් වැඩිය, අබෞද්ධයන්ටත් වැඩිය අපි තීරුම් අරගන්න ඕනේ අපි මේ කියන දේ කරන කරන දේ කියන අපිට මේ නීරස වුණත් දවසින් දවස දවසින් දවස ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න. ඇවිදිනකොට ඇවිදින බව දන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න. මේ ගතිය වැඩෙනව නම් නානා භාවේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ කියන එකේ අනිත් පැත්ත වෙනවා. තමන් මේ නීරස වුණත් මේ නික්ලේශී ඉරියව් නික්ලේශී ඉරියව් අරමුණේ හිත පවත්තන්න පවත්තන්න ආමිෂ සැපයෙන් ලැබෙන සැපය ආමිෂයෙන් ලැබෙන සැපේ වෙනුවට निराමිෂ සුඛයක් එනවා ඉරියව්වේ ඉන්නකොට ඒකට සරුවච්චනාංශේ විස්තර කරනවා විවේකජම් පීති සුඛං කිය. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක්. ඇහැ රූපෙන් විවේක වෙනවා. කන සද්දෙන් විවේක වෙනවා. නාසයේ ගඳෙන් විවේක වෙනවා. දිව රසයෙන් විවේක වෙනවා. කය ක්‍රියාකාරකම් විවේක වෙනවා. හිත හිතවලින් විවේක වෙච්චාම කෙනත ඇහෙන් වැඩ ගන්නෑ. රූප පේන්නේ නැත්නක ඉන්න ඇස් දෙක වහගෙන. සද්දෙන් කාට සද්දෙන් සැලෙන්නෙත් නැහැ. ගන්ධට රසට පහසට ඇදෙන්නෙත් නැති වෙච්චාම ඇති වෙන විවේකයට කියන්නේ විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛය කියලා. ඒ සුඛය මුළු ලෝකෙම තියෙන ආමිෂ සුඛයට වැඩිය උතුම්. ඒක දිව්‍යමයයි, ඒ බ්‍රහ්මමයයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ මොකද්ද? උදේකලාව. ඒට අවශ්‍ය කරන්නේ විවේකය. මේ විවේකජ පීති සුඛය කියලා කියන්නේ රූප ලෝකයෙන් తాවකාලිකව වෙන්වීමක් මිසක නිවන නෙවෙයි. අපි මේ ඇත කරන රූප ලෝකයෙන් එකක් අරගෙන ඒක හොඳට භාවනා කරලා ඒකත් ගෙවෙනකන් ඉන්නකොට අපිට මේ රූප ලෝකයෙන් පොඩි දුරස්ත වීමක් වෙන්න පුළුවන්. දුරස්ත වුණාට පස්සේ ඒක බය එළවෙන සුළු වගේ එකක්, කම්මැලි එකක්. නමුත් ඒකට ප්‍රමෝද වුණොත් මේක ප්‍රතිපදාවේ දියුණුවක් වශයෙන්, කෙලෙස් අඩුවීමක් වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. මේ විවේකයෙන් හටගත්තා වූ සුඛය එහෙම නැත්නම් ඒකට කියනවා නිර්ාමිෂ සුඛය කියලා. ඒ සුඛයට බලනකොට මම ඒකට වචනයක් දාලා තියෙනවා. ඒ නිර්ාමිෂ සුඛයේ නිතරංග ජය. කිසි කෙනෙක් පරද්දලා නෙවෙයි ගන්න. කිසි කෙනෙකුට දැනෙන්නෙත් නැහැ. අනිතික ඒකට රණ්ඩු කරන්නත් කවුරුකුත් නැහැ. ඕනේ තරම් තියෙනවා විවේකජ පීචි සුඛේ. කවුරක්වත් නැහැ ඔක්කොම රණ්ඩු කරන්නේ අර කාමුකයන් විසින් රණ්ඩු කරන්න හදන මේ රූප සද්ද ගන්ධ රස වලට කා කොට වැටලා තියෙනවා. හරියට මාළු ටිකට පොරි ටිකක් දැම්මා වගේ. පුදුම රණ්ඩුවක් ඒකේ තියෙන. මේකේ නෑ. නමුත් මේක බුදුජානනාංශයේ පහළ වෙන්නේ ඉස්සරමත් තිබුණා. මේ ධානා සුඛේ. බුදුජානනාංශයේ මේකට නිර්ාමිෂ සුඛෙන් අවේදිත සුඛයක් කියලා එකක් පෙන්වනවා. අවේදිත සුඛය ගැන දවසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විශාල සිවණක් පිරිසට බණ කියනකොට එක හාමුදුරුවමක් ඇහුවලු ස්වාමීන් අවේදිතේ නම් සුඛයක් වෙන්නේ කොහොමද කියලා. අපි දන්න විදිහට හැම විදීමක්ම විදීමක් කියන්නේ සුඛය ලැබෙන්නේ. අවේදිත සුඛයක් එන්නේ. ඒතකොට සාරිපුත්‍ර සංස්කෘතිය කියනවා ඇවැත්නි විඳින හැමදේම දුකක්. විඳවනවයි කියලා වචනයක් තියෙනවා. මොනවාක්වත් විඳින්නේ නැති තැනකට යන්න පුළුවන් මේ ලෝකේ ජීවත් වෙද්දිම ඒකට කියනවා අවේදිත සුඛයක් කියලා. ඒක කියන්නේ බුදුජානහන්සේ ඇවිල්ලා තියෙන්නේ. අද ලෝකේ කොහෙද යන්නේ? ලෝකයා යන්න හදන්නේ මේ කාම සුඛයේ අනික් කිනාට ඉක්මවල යන්න හදන. ඉතින් ඉක්මවල යන්නේ මොකටද? දුකට. කබලෙන් ලිබට බණින්නේ. ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ සුඛය හොයන්න ඇතුලේ. මේ බාහිරයේ සුඛය හොයීම සඳහා අපි තාක්ෂණය පාවිච්චි කරනවා, විද්‍යාව පාවිච්චි කරනවා, යටිතල භාෂාවන් පාවිච්චි කරනවා, sannivedanaye පාවිච්චි කරනවා. ඒ ටිකමයි ඇතුළට දාලා බලන්න. නිසා ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ ඉන්සයිට් කියලා. ඇතුළ බලන්න බැලුවට පස්සේ අපිට තේරෙනවා අපි එකම චිත්තක්ෂණයක හෝ වාඩි වෙලා ඉන්න එක වාඩි වෙලා ඉන්න එක සුඛයක් බව දන්නවනම් ඒකට ආය මාතු ඕනේ නෑ. උම්මලකට ඕනේ නෑ. ඒක ටෙම්පරාදු කරන්න ඕනේ ඒක සුඛයක්. ඒකට කියනවා inalienable unalloyed. කිසි දෙයකින් මාතු ඕනේ නෑ. ඒකෙන් වෙන් වෙන්න ඕනකමකුත් නැහැ. මේකට අපි දානව නමක් manussකම කියලා. ඒකේ නෑ මේ ප්‍රියමනාප දේවල් හොයන ගතිය. ලොකුම ප්‍රියමනාපේ වර්තමාන මොහොත. ඒකට අපි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වේ මේක සාසනික සම්පත්තිය කියලා. වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය ඇති වෙලා තියෙනවනම් ඒක සාසනික සම්පත්තියක් කියනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තිය. උපත්තියම අපිට ලැබිච්ච දෙයක්. බාහිරේ හොයන තාක් එහෙම නැත්නම් මේ භෞතික පරිේශන කරන තාක් එහෙම නැත්නම් මේ ලෝකායත පරිේශන කරන තාක් අපි අපේ අභ්‍යන්තර පරිේශනේ පාවා දෙනවා. සක්මන් කරනකොට බලන රූපේ අභිරමණය කරන තාක් পায়ට නැමෙත යෑමේ හැකියාව නැතිලා යනවා. තැවුනත් බෑ. රස වින්දත් බෑ. ඒ නිසා දැනගන්න ඕනේ පිටේ ඉන්නේ මම අගෝචර භූමියේ. නමුත් මගේ ගෝචර භූමියට මට යන්න පුළුවන්. ඔළුව අංජබජල් කරගන්න නැතුව ආපහු මේට එන එකයි තියෙන්නේ මේකට. ඒ වගේ මේ මුළු ලෝකෙම පරිේශණයකදලා ඉන්නේ. ඒකට කියනවා ලෝකායත විෂයන්. එහෙම නැත්නම් අනාර්ය පරිේශණ කියලා. මේ අනාර්ය පරිේශණට හේතුව සම්මස්තෙම මත් මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. සමස්තම මිත්‍යා දෘෂ්ටිකේ ඉන්නේ මිත්‍යා සංකල්පවලයි දුවන්නේ. මේ ප්‍රශ්නයක් වෙන්නේ වර්තමාන මොහොත කෙලසන්න බෑ මිත්‍යා දෘෂ්ටියෙන් හෝ මිත්‍යා සංකල්පෙන්. වර්තමාන මොහොතේ හිත දාලා මේක තමයි අපිට ලබන්න පුළුවන් නිර්ාමිෂ සුඛය, නිතරංග ජය. පුළුවන් තරම් ඒක වඩාන වඩාන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා දුර්ලභෝ manussත් පටිලාභෝ. ලැබුණ manussත් පටිලාභයම දුර්ලභ දෙයක් නමුත් කවදාකවත් අපි ඒක අගය කරන්නේ. කවදාකවත් ඒකේ ඉන්නෙත් නැහැ. අපි ඉන්නේ අතීතේ, අපි ඉන්නේ අනාගතේ, අපි ඉන්නේ වෙන කෙනෙක් ගැන, වෙන දෙයක් ගැන හිත හිතා. ඒ තාක්කල් අපි ලුණු වතුර බොන්නෝ වාගේ ධනවටංගේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ අනාර්ය පරිේශන වල ඉදී තියෙනවා. මේ අනාර්ය පරිේශනය කාමාතේ වටමාසේනා ဒ ුතිය අර්ධිවච්චිති චතුත්තං තණ්හා කියලා බුදුරජාණන්සේ කාමේසා තණ්හාව කියලා මාර බලවේග 10න් 3 තුන්වෙනි එකට දීලා තියෙනවා. එක කාමයක සාමාන්‍ය අපි දන්නවා සංසාර සංසාර දුකට හේතුව තෘෂ්ණාව කියලා. දෙක අරතිය අදි කුසලයට කම්මැලි. භාවනා කරන්න පුළුවන් වුණාට විපස්සනා භාවනා කරන්න පුළුවන් සම්මතය ඇති කියලා හිතෙනවා. නැත්නම් භාවනා කරනවා වෙනකොට සීලය ඇති කියලා හිතෙනවා. එහෙම නැත්නම් කියනවා සීල් රකින්න ඕනේ දානය ඇති අපා <clears throat> කාට හරි දානයක් දෙකින් හිටියත් ඇති කියලා අඩු කුසලයට කම්මැලි සමාදම් වෙන එක තමයි අද ලංකාවේ බුද්ධ ආගමේ තියෙන හති කොන පැතිලා තියෙන ගතිය. අධි කුසලයට යන්නේ අව කුසලයට සමාදම් කරනවා. තුන්වෙනි එක තණ්හා, පරිේෂණ තෘෂ්ණා. එතකොට වෙන්නේ මොකද ආර්ය පරිේෂණේ පැත්තකට යනවා. ඉතින් ඒක පිළිබඳව හොඟා හොයලා ඒ කටුකුරුන්ද සාංශික දැනක් කියනවා යම් කිසි කෙනෙක් මේ ලෝක වඩක එහෙම නැත්නම් ලෝක වඩකෝ මේ ලෝකේ වර්ධනය කරන්න හිතන කෙනා වඩන්නේ සුසානයක් විතරයි කිය. ලෝක වඩකෝ සුසාන වඩකෝ. Tamange වර්ධනේ 100 100ක්ම බිම හිටිනවා. එනිසා භාවනා කරන කෙනා ඒ වෙලාවේදී පේනවා ලෝක වඩේ නතර කරලා වගේ. එයා බලන්නේ තමන්ගේ ඇතුළේක බලන්න විතරයි. ඒතකොට ලෝකයා වයින්නවා මේ අක්කා තනියම නිවන් දකින්න හදනවා. මහා ආත්මార్థකාමී අපි වගේ නෙවෙයි. අපි නම් එහෙම නෑ අපි කට්ටියත් එක්කම නිවන් යන්න හදන්නේ කියලා ඔක්කොම අරගෙන යන්න හදනවා. මේක තේරෙන්නේ නැත්නම් අද වෙනස බලන්න මහායාන බුද්ධ ආගමේ තේරවාණ බුද්ධ ආගමේ. මහායාන බුද්ධ ආගමේ ඔක්කොමත් එක්ක යන්න හදන්නේ. තේරවාදය කියලා අපි කරන්නේත් ඒකම තමයි. අද අපි තේරවාදය කියලා කරන්නේ තන්නේ ක්‍රම මහායාන පූජා විදි ටිකක් විතරයි. ඒකෙන් වෙන්නේ මොකද්ද? මාත්මයත් එක්ක ඉන්න තියෙන වෙලාව නැති වෙනවා. කාම වඩඩකෝ ලෝක වඩඩකෝ. එතකොට සුසානේ තමයි වැඩේ. ඒ වෙනුවෙන් යම් කිසි කෙනෙක් මේ නානා භව මනාප ප්‍රිය දේවල් පැත්තක මනාප නැති වුණත් ප්‍රිය නැති වුණත් මේ වර්තමාන මොහොත කියන මේ ඒකාකාරී බවට පේන නිබ්බිදාව පැත්තට යන කම්මැලිකම ඇති වෙන දේ නැවත නැවතත් ප්‍රමෝදයෙන් හිත යොදන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙක් එන්නේ නැහැ බාධා කරන්න. මම දැන් අවුරුදු 40ක් කරලා තියෙනවා. කවදාකවත් කවුරක්වත් එන්නේ නැහැ. නෑ නෑ ඕක කරන්න එපා. කොහොඳ නැහැ කියන්නේ කියන්න කෙනෙකුට නෑ. එහෙම තාක්කයක්. නොකරන්නේ අපේ නොදැනුවත්කම නිසා. නොකරන්නේ අපි මේ මනාප දේවල් වලට ඇදිලා යන නිසා ඒකත් මම හිතලා කරන එකක් නෙවෙයි වේදනා සංඥා චේතනා කියන චෛතසික තුන නාස්ලනුව දාගත්ත මීහරකෙක් වගේ අපි සදාචාර සම්පන්න දෙන්න නැති දෙයට ඇදලා දානවා. එහෙම නැත්නම් කියනවනම් නික්ලේශී තැන ඉඳලා කෙලෙස් වලට ඇදලා දානවා. කූඩැල්ලා කොට්ටේ ඉන්න කැමති නෑ වගේ. ඒකටවත් වගකීම් බාර ගන්න එපයි කියලා සාරිපුත්ත හාමුදුර අපිට කියනවා. ඒකට බය වෙන්න එපා. හිටනක් කරගන්න එපා. හිත පිට යන්නේක වෙච්චාවයි. නැවත හිමීට බොහෝම කරුණාවෙන් ආපහු ගෙනත් යන්න. තියන්න බැරි පශ්චාත්තාප වුණා. මම නැවතත් කියනවා ওই පශ්චාත්තාප නොවීම ආදුනිකයෙකුට කරන්න බෑ. සදාචාරවාදියාට කපට කරන්න බෑ. මම භාවනාදි කරලා කරලා තැනකදී එන්න පටන් අර ගන්නවා හිත පිට යන එක ඇති. ওই වේදනා සංඥා චේතනාව ඒක දුවනවා. නමුත් ගිය බව දැනගත්ත වහාම නැවතත් හිත ගිනත් තියන. ආයෙත් යයි. ආයෙත් ගිනත් තියන. කරගෙන කරගෙන කරගෙන යනකොට ගිහිල්ලා පමාවෙන්නේ නැතුව යනකොටම වගේ අප්‍රමාදීව හිත යන හැටි දැක ගන්න පුළුවන් ටික ටික ටික ටික පිට ගිහිලා නන්නත්තර වෙන ගති රත්යාජ වෙන ගති අඩු වෙනවා මෙන්න මේකට සරුවචනසේ යෝනිසෝමනසිකාර කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා පිට ගිහිලා ගොඩාක් වෙලා හිටියොත් අයෝනිසෝමනසිකාරය ඊයේ තරම් හිවිට ඉන්නේ නැතුව ගිහිල්ලා ආපහු එන්න පුළුවන් ගතියක් තියෙනවනම් පිට ගියට ආපහු ගන්න එකට යෝනිසමනස්කාරය. මෙන්න මේක ටික ටික ටික ටික වැඩනකොට හිත පිට යන්න හැරෙනකොටම නැත්නම් හැරිච්ච ගමන් ආපහු ගෙනත් තබා ගැනීම හැකියාවක් එන්න පටන් අර ගන්නවා. ඒක කවදාකවත් කාටවත් හොරකම් කරන්න බෑ. කවදාකවත් පුහුණු කරපෙක් කරනකොට පුතාට දෑවැද්දක් විදිහට දෙන්න බෑ. කවදාකවත් වඩන කෙනාට බාධා කරන්නත් බෑ කාටවත්. ඒක මහා විශ්වගත ධර්මයක් තියෙන්නේ. ඒ නිසා Tamange වැරදි වලට සමාව දීලා. ඒක මං කරන දේවල් නෙවෙයි මං කියට ජම්ම ගතිය දුවනවා. කෙලස් ප්‍රවාහයට දුවනවා. මං ඒ පැත්ත ගන්න නැතුව මායයට උදව් කරන්න නැතුව මං බුදුහාමරන්ට පැත්තට හැරිලා පිට ගිය හිත යන්නේ පියේහි මනාපේහි. මම ඒ වෙනුවට අර බුරුදු අරමුණ. එහෙම නැත්නම් නික් මේ නීරස වුණත් කමක් නැහැ. නීරස වුණා නැහැ. මේ පේන හැටි තමන්ගේ ඉරියව්වේ තමන්ගේ ආනපානේ තමන්ගේ සක්මනේ දත්ම දිනකොට දත්ම දින එකේ බත් කනකොට බත් කන එකේ පවත්තගෙන යන්න පටන් අරගත්තොත් එnde එnde එnde එnde එක විලල් වෙලා යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ කයක් මනුස්ස කයක් උපදින්න අපි කොච්චර පිං කරලා තියනවද කියලා ගියාත්නේ පිං කරලා ඉපදිච්ච මිනිස්සුන්ගෙන් කීයට කී දෙනාද අනේ මං වගේ කාලකන්ණියෙක් නොවෙන්නේ කියලා හිතන්නේවත් ඔක්කොම හිතන්නේ මං කාලකන්ණියෙක් කියලා හැම කෙනාටම යන්න දැනක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තාක්කල් කාලකන්ණි. ඒ තාක්කල් හීනමානි. නෑ යන්න තැනක් නෑ මෙච්චරයි. මේ වර්තමාන මොහොතේ මේ ක්ෂණේ උපදාගෙන ඉන්නවනම් අපි මනාපෙට ප්‍රියට මනාපෙට යන්නේ අපි කියනවා වර්තමාන මොහොත තමයි සාසන සම්පත්තිය උපරිම ප්‍රිය කරන දේ. උපරිම මනා කරන දේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා භාවනා කරනකොට දරතේ මතුවෙනවා. පරිලාහේ මතුවෙනවා වෙහෙසයි පසපැත්ත රත් වෙනවා සද්ද ඇහෙනවා මහණෙනි මේක දරතයක් විදියට ගන්න එපා ප්‍රමෝදයක් කරගන්න ප්‍රීතියක් කරගන්න සති සම්පජඤ්ඤයක් කරගන්න පස්සද්ධියක් කරගන්න සුඛයක් කරගන්න මේ සතියෙන් ඉන්න නිසානේ පස රත් වෙනවා තේරෙන්නේ ඒක සතියේට ආහාරයක් කරගන්න අපි නන්නත්තර වෙලා හිත අසත්‍යමත් ඉන්නෝ නම් ඒක තේරෙන්නේ නැහැ අන්න එහෙම මේ පැමිණි දුක් පැනිරහයි වර්තමාන මොහොතේ පැමිණි දුක් පැනිරහයි කියන එක වඩන්න පටන් ගත්තට පස්සේ ඒකේ තියෙනවා ඒකේ තියෙනවා මේ ගැම්ම ගන්නවා කියලා එකක්. පුරුදු කරාට පස්සේ දුකක් එනකොටම ඒක පිටිපස්සේ සැපතක් තියෙනවා. ඒ දුක තේරුනේ සතියටනේ. දුකට මුහුණට කියලා ගහන්න එපා. මේ දුක වර්තමානයි පවතින දුක වර්තමාන වර්තමානයේ දුක තේරුනේ සතිය තියෙන නිසා ඒ නිසා එනේන දුකට එනේන පීරිගෑමකට එනේන දරතේට එනේන පරිලාහයට එනේන අසහනයට එනේන ආතතියට මේක වර්තමාන මොහොතේ කියලා බලන ගතියට ගියොත් ඒක නිකන් විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා ඒක ඔය සතිපාසලේ පොඩි ළමයින් අපි සති ක්‍රීඩා මාර්ගින් කියලා දෙනවා හිත පිට ගිය ගමන් කොච්චර ඉක්මනට ඒක දැනගන්න පුළුවන්ද? දැනගෙන කොච්චර ඉක්මනට හිටපු අරමුණට එන්න පුළුවන්ද කියලා. ඒක විදියට පොඩි හාමුදුරු දෙනමක් ඇවිල්ලා පිරිවෙනක මේ අන්තිම කවි ටිකක් කිව්වා. ඒ කවියේ ඒ හාමුදුරේක දැම්ම කවි මේ ලාලිත්‍යයට අමුතු තාලයකට හිතාගන්න බෑ බොහොම පොඩි හාමුදුරු දෙනමක්. එතකොට මේ මට ඒක මතක් වෙන්නේ නැහැ ඒ කවිය. මම මේ කවියක් කියන්නේ ලෑස්තිනේ. මට මතක් වෙන්නේ බෝලෙට ගසන්නට දඟලන ක්‍රීඩකයා අවදානියෙන් එය එන පෙර මග හිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මම දුටුවා ඊට පස්සේ කියනවා හිතවිලි දෙකක් මැද අර අසතිය පෙනෙන විට බය වලංකරුවාගේ වලට පොදි සතිය නැමැති පොළු කරු එක මොහොතකින් බිඳී හිතවිලි දෙකක් මැද හිස්තන දකින්නකොට බය වෙන්න එපා. ඒ දැකීම වෙලා තියෙන සතියෙන්. ඔය වලංක ඔය පොළු කාරයට ඔය වලං සුම් වලංකාරයේ සුමානක වැඩ එක පොළු පාරයි. සතිය පුරුදු කරපු එක අම්බෝණ තරම් හිත පිට අරන් ඵලයන් මම නැවත ගෙනලා මගේ අරමුණේ තියෙනවා. ඉතින් මේ වගේ මේක විනෝදයකට හරව ගන්න ඕනේ. මේක නිකන් කවියකට හරව ගන්න. මේක ලාලිත්‍යයකට හරව ගන්න. මේ මූණ අට කරගෙන එන ගහච්ච සෝම් පිටිනේ වගේ භාවනා කරන්න ගියාම කවදා කරන්න දප්පා. මේ අඬාගෙන මැරිගෙන තටමනවා. තටමන දේශය හිතට ගියාම යන්නේ නැති ඵලයක්. ඔබ ගියාට පස්සේ මම බන්ධනයක් කරලා ගින්න අනිවාර්යෙන්. ඊට පස්සේ මෙතන ආයතරයක් යනවා. යන්නේ ප්‍රියතමන අපිට දාන්න. අර නීරසයක තමයි ගෙනත් යන්නේ. ආයෙ ගෙනත් වෙන මෙන්න මේක ඇබ්බැහියක් කරන මේක පුරුදු වුණාට පස්සේ අපිට ගෙන්ද කම්පලෙත් භාවනා කරතයි කොඩි ගහයටත් භාවනා කරතයි මොකද අපි දන්නවා පිට යනවා පිට යන්නේ ප්‍රියතමන අපේට හැබැයි ඒ වෙනුවට අපි ළඟ ගෝච රජ්‍යත් භූමියක් සකස් කරගත්ත වේදිකාවක් තියෙනවා ඒක තමයි අපි සරුවචනංශයෙන් ගත්ත දේ මේක තමයි අපි මරණයේදී පාවිච්චි කරන්නේ මේක තමයි අපි ලෙඩ වුණාට පස්සේ පාවිච්චි කරන්නේ මේ තමයි අපි වයසට ගියාම පාවිච්චි කරන්නේ. හැරමිටිය නෙමෙයි. කොහේ පිට ගියත් මෙතන ගෙනත් තියාගත්තාම අපි අර පියේහි මනාපේයි කියන එකට හොඳ උත්තරයක් දෙනවා. මේ නීරසදී ප්‍රේමනාප කරගන්න. ඒතර ප්‍රියමනාපේ හරහා වෙන නානාභාවිනා භව අපිට අදාළ නැහැ. ඒක වෙන්නේ නිවන් දැකලා හෝ මරණයෙන් මත් නෙමෙයි. මේ වර්තමානෙම සිද්ධ ඉතින් ඒක නිසා ඒක මම කියනවා තුන්වෙනි සැරේටත් මේක ආධුනික යෝගාවචරක වැඩපිළිවෙලක් නෙවෙයි. හොඳට භාවනා කරලා කරලා සතිය කියන එක වඩා ගත්තට පස්සේ අසතිය විසෙයි දැනුවත් වීම හරහා තමයි අපිට පේන්න තියෙන්නේ අසතිමත් වෙච්චි ගමන් හිත දුවන්නේ ප්‍රේතමනාපෙට. සම්පූර්ණ කරගෙන නැති ආසාවල් ඉෂ්ට කරන්න හදනවා. හීනේදී වෙන දේ. හීනේදී හිතට බයලජ්‍ය දෙක නැහැ නේ. Tamanට ඕන දේ කරනවා. අන්නේ වගේ භාවනාවේදීත් ඒ පිටපයින්කොට මේකට කලබල වෙන්න එපා. නැවත ගෙනත් බීම හරහා මේ ප්‍රියමනාප දෙක හොයාගෙන යන එකට උත්තරයක් අපි සකස් කරලා දෙනවා මේ නීරස වෙච්ච ඒකාකාර වෙච්ච මූල කර්මස්ථානයේ අපිට අශෝක වූ විරජ වූ ඛේම භූමියයි. අපි පුළුවන් තරම් මේක පුරුදු කරනවා කියලා ගියාට පස්සේ ඒක නිකන් ගණනක් හදන්නා වගේ. එහෙම නැත්නම් මේ ප්‍රේලිකාවක් විසඳන්න වගේ පුදුමාකාර රසයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ මොනම තාලකින්වත් ඒක නොකර ඉන්න බෑ. ඒක නිසා මම කියනවා ලෝකේ තියෙන ඇබ්බැහි වලින් භයානකම ඇබ්බැහිය තමයි සතිය. ඒකට ගියාට පස්සේ මොන අම්මා අප්පත් ඕනේ වෙන මොන කාම තැපයක්වත් ඕනේ නැහැ. ඔක්කොටම වැඩිය මේකේ ඉන්න පුළුවන් කියලා හිතන එකට අපි සාසනික සම්පත්තිය කියනවා. ඉතින් ඒ නිසා අපි දැනට උපයගෙන යන ක්‍රමයට ඉදිරි ගමනක් තියෙනවා. අපිට ඒකේ ගැම්මක් තියෙනවා. එනේන අභියෝගයක් කරහා අපි පුළුවන් තරම් හිත නානා භව මනා භව වල තියෙද්දී ගෝචරජ්‍යත්ව භූමියේ තියා ගැනීම සඳහා කරමු උත්සාහයක්. ඒ සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා